ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ හත්වෙනි දවසේ කියලා කියන්න පුළුවන් නැත්නම් හත්වෙනි දවසේ පවත්වන හත්වෙනි ධර්ම දේශනාව කියන්න පුළුවන් එන්නත් අවසාන ධර්ම දේශනාව ඒ සඳහායි අපිට දැන් කාලය ලැබිලා තියෙන්නේ ශිරුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා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 පරියේෂණං පටිච්ච ලාභෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි ලෝකයේ මේ තණ්හාව නිසා ඇති වෙන ගැටුම් ආරවුල් කලාවිග්‍රහ විවාද කියන කෙලවරේ ඉඳලා පටන් අරගෙන එහෙම නැත්නම් මේ දුක දෙන ඒ කෙලවරේ ඉඳලා පටන් අරගෙන ඒ ලැබගින්නක් වටපත් වෙන මේ මහා දුක්ඛදක් පටන් ගන්න මේ පුංචි ගිනි පුළඟ පුලිංගුව දක්වා ක්‍රමයෙන් එන ගමනක් මේ දවස් කීපෙදී අපි උත්සාහ කළේ ඒ සඳහා යම්කිසි වේගයක් ආවේගයක් තරහාවක් පටිගයක් අරතරමට ඉතිරි පැතිරි වැඩෙන්න පටන් ගන්නතර පස්සේ දඬු මුගුරු ගන්න ආයුධ ගන්න එහෙම නැත්නම් කලහ කරන උපවාස විරුද්ධතා පාන විග්‍රහ කරන ඕන බරුවකට පෙළඹෙන මුසා හිස් වචන වලට පෙළඹෙන ලෝකේ තියෙන ඕනේ අකුසලයක් කරන පෙළඹෙන මේ తত্ত্বය හට ගැනීමට හේතුව ලෝකයා තුළ තියෙන බය කියන එක තමයි ਸਰවචන්නාංශේ දක්වන හේතුව එහෙම නැත්නම් අනාරක්ෂාව ඒ නිසා යම් කිසි කෙනෙක් තුල අනාර්ථතාව තියෙනවනම් ඕනම කෙනෙක් ඕනම වෙලාවක මාරෙක් වෙන්න පුළුවන් අඟුලිමාල කෙනෙක් වෙන්න පුළුවන් යක්ෂයෙක් වෙන්න පුළුවන් මිනිමරුවෙක් වෙන්න පුළුවන් බය තියෙන ඕනම කෙනෙක් තුල ඒ වගේ ඒ විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තියෙනවා ඉතින් ඒ නිසා සියලු කෙලස් වලට සාමූහික නමක් විදිහට සර්වඥයන් සම්මිච්ඡ අවස්ථාවල බය සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙකුට බය තියෙනවනම් ඒ මනස ඇතුළ සියලුම කෙලස් සම්පින්ඩනයක් තියෙනවා. ඉතින් ඒක විස්තර වශයෙන් පේන එක තමයි මේ ද්වේෂයේ වශයෙන් එලි දකින්න අවස්ථාව මේ කලහ විග්‍රහ විවාද කියලා. ඉතින් ඒකෙදී අර මේ સંદર્ભේ මේ කාරණාව ਸਰවචනංශ මේ මහා නිදාන සූත්‍රයේ මේ සංග්‍රහ කරන්නේ. ඒ වගේම සුත්තිනිපාතේ කලහ විවාද කියලා සූත්‍රයක් තියෙනවා. එතනදී ඒක පරිප්‍රාජික කවිලා ਸਰවචනංශක විමසනවා ලෝකයේ තියෙන කලහ විවාද වලට හේතුව. කුතෝ පහූතා කලහ විවාදා. ස්වාමීන් වහන්සේ මේ කලහ විවාද හටගන්නේ කොතනින්ද කියලා. එතෙන් සරුවචනාංශයේ මේ කෙලිම එහා කෙලවරයි මෙහා කෙලවරයි සම්බන්ධ කරලා පියා පහූතා කලහ විවාදා කියලා මේ ප්‍රිය භාවයේ තමයි කලහ විවාද වලට හේතුව. නැත්නම් වැඩි සෙනෙහ දබරටයි කියන කතාව. ඒ ප්‍රිය තමයි මෙතන කාමයේ වශයෙන් දක්වන්නේ. කාමයේ නිසායි ඒක මේ විපිරියාස තත්ත්වයටපත් වෙලා විපර්යාස තත්ත්වයටපත් වෙලා ආරක්ෂාවක ස්වරූපයෙන් නැත්නම් අනාරක්ෂාවක ස්වරූපයෙන් මිනිස්සු තුළ මේ වාගේ දඬු මුගුරු ගැනීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මෑතකදී ඒ ඔය බටහිර තියෙන රටක වෙච්ච සිද්ධියක් සඳහන් කරනවා මේ චෙකස්ලෝකියාව කියන රටේ එක රට එක රැට දෙපැත්තට බෙදුණා චෙස් රාජධානිය සහ ස්ලෝවකින් රාජධානිය පහුවෙන්ද උදේ වෙනකොට අසල් වශයෙන් මරාගත්තා. මේ ඒ වෙනකන් දෙක එක රටක රාජ්‍ය නායකයකට පාලනය වුණේ පුදුමාකාර බයක හිටියා. ඒගොල්ල පිළිබඳ බය. ඉන්දලිවල රාජ්‍ය ප්‍රකාශ කරපු දවසේ පහුවෙන්ද අර එකට කාපු විපු සේරම කාපට වැටුණා. කාකට වැටලා මරා තියාගත්තා. ඒ මොකද ඉඳලා තියෙන පුදුමාකාර බයකින්. ඉතින් ඒ රටේ මිනිස්සුયો හැම කෙනෙක් දිහාම බලන්නේ පුදුමාකාර සැකයකින්. මේ මනුස්සයා ඔත්තුකාරයෙක්ද දන්නේ නැහැ බෝම්බයක් වලකට ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ නිසා පුංචි හරි ශකකටයක් තිබුණොත් බලබලා ඉන්න වහම මරලා දාන. ඉතරමටම අර බය කියන චෛතසිකය මනුස්සයා අමනුෂ්‍යෙක් කරනවා. ආයේ අර බුරුම ස්වාමීන් වහන්සේ බුරුම කතාවක් කියනවා මේ පුරුකම නෙවෙයි නිකන් මුළු එකටම වගේ අදාළ කතාවක් මේ බුරුම රටේ කුල ભેදේ නැහැ ආ ಜಾති තියෙනවා බුරුම ජාතික, ශාන් ජාතික, කයෙන් ජාතික, කච්චෙන් ජාතික කියලා ජාතික වෙනස්කම් තියෙනවා. ඒකෙදී පහළ බුරුමේට අයිති කොටසක් තමයි බුරුම ජාතිකෝ ඉන්නේ. ඒකට තමයි දැන් බලය පාවිච්චි කරන්නේ රැංකුම් ප්‍රදාන කරගත්ත. ඉතින් ඒ රටේ මිනිස්සු අර ඉහළ බුරුමේ ඉන්න කට්ටියත් එක්ක එක රට වුණාට එච්චර මේ විශ්වාසයක් නැතිලු. ඉතින් මේක ගණන් ගන්න නැතුව විශ්වවිද්‍යාලෙදී දෙන්නෙක් යාළු වෙලා ඉහළපුරු මෙක්කනයි පහළපුරු මෙක්කනේ විවාහ වෙලා තියෙන විවාහලා බොහොම ජයට විවාහ කටයුතු කරනවලු අසල්ලාසියන්න මේක රුස්සන්නේ ඒ නිසා ඒගොල්ලෝ ගිහිල්ලා අර දෙන්නට කේලම් කියලා තියෙනවා ඉහළපුරුමේ මේ භූණියන් වලට ප්‍රසිද්ධයි මිනිස්සු ඒකුත් විද්‍යාව දන්නවා කියලා පළපුරුමේ දොස්තර මහත්තයා කියලා දෙනවා උඹේ ගෑණි මායාකාරියා මොන જાතියක් කරයි දන්නේ මේ උඹව දපණ දමාගත්තෙත් මේ මායාවක් කරලා ඒ නිසා බේරෙන්න බලපන් කියලා. ඊට පස්සේ ගෑනින කතා කරලි කිව්වලු මේ මිනිස්යාගේ අන්තිම කොඳුයට පෙළ අන්තිම පුංචි වලිගයක් වගේ එකක් තියෙනවා. මනුස්සයාට නිින්ද කියලා පොඩ්ඩක් බලපන් කියලා. ඒකල කිව්වලු මේ මිනිස්යාට මේ තද බල අමානුෂික මේකක් තියෙනවා. ඒ නිසා පරිසංගල හිටපන් මෙයා ඉඳපු ගමන් ඒව වෙස් පෙරලෙන ගතියක් තියෙනවා කියලා හැම වෙලාවෙම මේ දෙන්නට දෙන්න කොටවලා තියෙනවා. ඉතින් අර අර මිනිස්සයා ඉඳලා තියෙනවා මේ මන මේ Tamangeම ගෑණි මේ කසාද බඳපු ගෑණි කොයි වෙලාවක හරි Tamanට එක්කෝ මේ මල් පැන්නුමක් කරાવી ඉරි පැන්නුමක් කරાવી යන්ත්‍රයක් දමාවි කියන සැකේ. ගෑණි බලාගෙන ඉඳලා තියෙනවා කොයි වෙලාවක හරි මිනිස්සයාට තේරෙන්නේ නැති වෙන්න අතගාලා බලන්න වලිගේ කොන තියනවා කියලා. කොහොම ඉන්න වෙලාවක මේ මනුෂයා මේ මනස නිින්ද ගිහිල්ලා කියලා හිතන වෙලාවක මේට අත දාලා පලිය කොන තියනවාද කියලා බලනකොටම කොට්ටයට පිහියක් තුනලු ගත්ත ගමන් කැපුවා. මහත්ය පුදියන තියෙන කොයි වෙලාවෙත් මේ ගෑණි මොනවා හරි විකෘති වැඩක් කරුවොත් සලකන්න බලන්න බෑ කපලා තියෙනවා. ඒ මහත්ය නෝන මහත්ය කැපුවා සීතු වෙනසක් මේ මරණ දඬුවම නමුත් මේ දෙන ඉතෙක් කල් ගත කරපු ජීවිතය නිසා උසාවියේදීවත් කවුරක්වත් පිළිගත්තේ නැතුළු මේ මහත්ය මේ වෑණි මැරුවයි කියලා. නමුත් රට්ටු කොනවා කරුවක්වත් මේ මිනිස්යාට අස්සේ තේරලා තියෙනවා මිනිස්සු කියපු කතාවක් නිසා ඇතිවෙච්ච අනාරක්ෂාවදී මම හැමදාම පුතියලා තියෙන්නේ පිහි යට තියාගෙන කවදා හරි විකෘති රංගීමක් ආවොත් මම මරණයි කියලා හිතාගෙන අවාසනාවට මේ දේ සිද්ධ වුණා ඊට පස්සේ යාට තේරෙනවා මම මේ මේ අහිංසක ගෑණියක් මැරුවේ කියලා පස්සේ දවස් හතේ දාහනේ දීලා අර මිනිහව ළඟට ගිහිල්ලා වහබිල මිනිහත් මැරලා. ඉතින් සයඩ කියනවා මේ වනි දෙන්නේ මැරුණාට පස්සේ තමයි අපි මේ අනාරක්ෂාව පිළිබඳව වෙන්න පුළුවන් විකෘතිය දකින්නේ. නමුත් මේ දෙනා ජීවත් වුණත් මේ අනාරක්ෂාව තාත්තේ හිටියානම් දිගටම දහයේ පිච්ච පිච්ච තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ අනාරක්ෂාව තියෙන තාකල් එතන කොච්චර උගත් උනත් මොන දේවල් හම්බුණත් දෙන්න දෙන්න කෙරේ තියෙන පුදුම බයකින් ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා අද ලෝකේ තියෙන දැන් අපේ ලංකාවේ යුද්ධ ඉවර වෙන්නේ ඉස්සෙල්ලා කොයි වෙලාවෙ බෝම්බයක් තියයි දන්නේ කොයි රාජ්‍ය නායකමරයි දන්නේ නිසා පුදුමාකාර බයකින් තමයි ගත කළේ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකන් ස්වාම පුරුෂයා යුද්ධෙට ගිහිල්ලා එනකන් පුදුම බයක්. ඉතින් අපේ පැත්තේ ඒ විදිහේ බයක් තිබුණාට අඩිය 10 ගුණයක බයක් තිබිලා තියෙනවා දෙමළ ජනතාව අතර අවුරුදු 20කින් ඒ ඍෂි ගා 20කට වැඩි 30කට කීටු ප්‍රමාණයක් ඒ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඒ නිසා ඔය යුද්ධේ හමාර වෙනකොට දෙමළ මිනිස්සුන්ගේ හොඳටම පුළුවන් අය පිටරට ගිහිල්ලා යමක්මක් ඉගෙන ගත්තට සම්පූර්ණ අධ්‍යාපනය කාබාසිනිය වෙලා දෙමළ විශේෂයෙන් දෙමළ ජනතාවගේ ඊට පස්සේ අර බාල වයස්කාරෝ යුද්ධයක් ගෙනියනවා ඒ නිසා ඒ යුද මානසිකත්වයට තමයි ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් අපිට ලංකාවේ ජනතාවට එච්චර බයක් වෙන ප්‍රශ්නයක් නැහැ. අපි යුද්ධ දිනුවයි කියලා හිතනවත් බය එහා පැත්තේ එච්චර වැඩෙනවද කියන කොයි වෙලාවෙ මේ පැත්තේ ප්‍රශ්නයක් මතුවේද කියන බැරි තරම් අනිශ්චිතතාවයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ අනාරක්ෂා පිළිබඳ ප්‍රශ්නේ නිසා අපි මේ හිඳුවර කතා කරගෙන ඉන්න එකනවා කොයි මොහොතක සැකකාරයෙක්, කොත්තුකාරයෙක්, අතුරෙක් පුණ්‍යංකාරයක් කියලා කල්පනා කරයි දන්නේ. කල්පනා කරුවට පස්සේ ඔය කල්පනා මේ කොරස් කටේවත් අත දාගන්න බෑ. ක්ලොප් වෙච්ච ගමන් මොනවා කොහොමද දන්නේ. ඉතින් ඒක නිසා මේ අනාරක්ෂාව එතන ආරක්ෂක කියන වචනේ පාවිච්චි කරන්නේ ආරක්ෂක අනිත් පැත්ත තමයි ඇත්තට මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනාරක්ෂාව අපි නිතරම තවනවා අර විදිහට මිනිමරුවක් කරලා වහකණ එක වෙනම කතාවක්. නමුත් ඒ අනාරක්ෂාව ජීවත් වෙන හැම වෙලාවෙම මේ පුද්ගලයා පුදුමාකාර මේ භව සම්පatti මොනවා හම්බුණත් දුකසේ ජීවත් වෙනවා. ඒ නිසා මේ ආරක්ෂාව ගැන කල්පනා කරනකොට අපිට තේරෙනවා මේ ලෝකේ ඉන්න මොනම කෙනෙකුටවත් මොනම ආකාරකින්වත් ආරක්ෂාව දෙන්නේ නැහැ. මේ පසුගිය කාලේ ඇති වෙච්ච රාජ්‍ය නායකයන් මරලා දාපු ක්‍රමවල දිහා බලනකොට මේ සිවිල් රැකියෙකුට තියා රාජ්‍ය ආරක්ෂාව සහිත රාජ්‍ය නායකයෙකුටවත් මොන විදියකට ආරක්ෂාව දෙන්නේ නැහැ. ඒ ආරක්ෂාව යම් කිසි එවැනි භයානක දුකක් දෙන මේ ආරක්ෂාව අනාරක්ෂාව කියලා ගනිමුකෝ බය කියලා ගනිමුකෝ ඒ බයට හේතුව තමන් මොනවදෝ මේ ලෝකයේ උපදීන් භව සම්පatti කාම සම්පatti වගේක් නැත්නම් මගේ රට මගේ ආගම මගේ ජාති කියලා දැඩිසේ ප්‍රතිග්‍රහණය කිරීමයි බුදුජානනාංශය දක්වන්නේ ලෝකයේ මොනවාරි වස්තුවක් භව සම්පත්තියක් උපදියක් දැඩිසේ අල්ලගත්තාට පස්සේ තමයි යාට මේ බය පිළිබඳ ප්‍රශ්න එන්නේ. ඒක නිසා පුංචි දරුවන් තුල එහෙම බයක් වෙන ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මොකද ඒගොල්ලෝ එහෙම මොනවක්වත් අල්ලලා නැහැ. නමුත් ඒ පුද්ගලයා එන්නේ එන්නේ එන්නේ එන්නේ මොන හරි ක්‍රමයක් නිසා මේක මගේ කියලා අල්ලාගත්තොත් ඒ අල්ලා ගැනීම නිසා අර බය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා ඒක නිසා මට මතකයි මුල්ම ගිය භාවනා එකේදී ඉන්දියාවෙන් අපේ මුනිස් ජීතුමා තමයි ඒක මෙහෙ වැව්වේ ඒ පුත්‍රයා කිව්වා මේ එතකොට මම හිතන්නේ නිල්ල බහදන්න කට්ටිය ලෑස්ති වෙලා කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙහෙම කවුරු හරි ඉන්නවා උදව් කරන්න කියලා. ඊට පස්සේ එතුමා කිව්වා ඇත්තටම මේ වගේ තැනකදී මේ භාවනා කරලා මිනිස්සුගේ බය නැති කිරීම සඳහා කරන දෙයකට පුළුවන් තරම් කෙනෙක් අත දිගහැරලා වීදම් කරන්න ඕනේ. මම පිටරට යන කෙනෙක් ඇමරිකාව වගේ යන කෙනෙක් මම දන්නවා. මේ මිනිස්සෙන්ට සල්ලි ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ඒ මිනිස්සු ආදායම් බද්දට අහුවෙයි කියලා බයයි. යාළුවෙක් නෑදෑයෙක් කියලා ණයට ඉල්ලයිද කියලා බයයි, ගියෝ කරයිද කියලා බයයි, බැංකුවට දාන්න බයයි. බද්දට අහුවෙන නිසා ඒ මිනිස්සු ඒ නිසා කොට්ට මහගෙන කොට්ට ඇතුලේ සල්ලි දාගෙන මෙට්ට මහගෙන මෙට්ට ඇතුලේ සල්ලි දාගෙන මේ කොට්ට මෙට්ට සල්ලි වලින් පුරවන බුතින හැබැයි නින්ද නම් යන්නේ නැහැ. ඒ තරම් බයෙන් ජීවත් වෙන්නේ ඒ මුදල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ මොකද මේ මේක අප්‍රිය දායකයකට යයි කියලා. මට අකමැති කෙනෙක් මේ සල්ලි ගනී කියන බය. එනිසා පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂාව අනාරක්ෂා වැඩි වෙනවා. ඒ පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආසන්න කාරණා බුදුහාමර පෙන්වන්නේ අජෝසනය. ඒ දෙයට අර දෙවලෙක් වාගේ බහිරවෙක් වාගේ බැහැගෙන අල්ල බදා ගන්න. මේ මේ මම උපයාගත්ත දේ මගේ දේ අනුන් හා සාධාරණ නොවීම. එහෙම නැත්නම් එවැනි බැස ගැනීමට හේතු වශයෙන් පෙන්වන්නේ මතුරුකම මච්චරිය තම වස්තු අනුන් හා සාධාරණ වෙනු දැකීමටදී අකමැත්ත. ඉතින් ඒ නිසා ඒ ඉස්සරහට යන්න යන්න තේරෙනවා තමන් මහන්සි වෙලා උපයාගත්ත වස්තුව ඒකේ තියෙන උපයීම සඳහා තමන් ගත්ත ප්‍රයත්නේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නා කැමති නෑ ස්වභාවයෙන් කාම වස්තුත් එක්ක බලනකොට ඒක මේ ආවට ගියාට වේදන් කරන්න කාට කාටත් දෙන්න ඒ නිසා ඒක නා ඒකට මසුරුකමක් උපදවනවා අන්සතු වෙනවට කැමති නෑ ඒ නිසා තමයි ආයේදී අර බාහිරෙක් වාගේ, ගෙවලෙක් වාගේ අල්ලබදා ගන්න. ඒ තද අල්ල ගැනීම තමයි බය එන්නේ. බය වීම නිසා තමයි ඒක නයි දව ගන්න. අර වගේ අනාරක්ෂක තත්ත්වවලට යන්නේ. ඒ නිසා මේ මසුරුකම පිළිබඳව බුදුජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ චන්ද රාගේ ඊටාත්ම දැඩි කාමයටත් වඩා දැඩි එහෙම නැත්නම් ආශාවේ දැඩි ආශාවක් තියෙන කෙනාට තමයි මේ මසුරුකම එන්නේ කියන්නේ පැත්ත අපි දන්නවා දානේ කියලා. දානේකටවත් දෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරනවා ඒ මනුස්සයා මේ හැම වෙලාවෙම යමක් එකතු කරනවා වැඩි කරනවා කියන පැත්ත මිස බෙදනවා අඩු කරනවා කියන එක දන්නේ. අංක ගණිත ක්‍රම හතරෙදී එකතු කරනවා වැඩි කරනවා. බෙදනවා අඩු කරනවා. ඒ මසුරා ගණන්නේ ඝන 50යි දන්නේ. එකතු කරන්න වැඩි කරන්න දන්නවා. කවදාවත් අඩු කරන්න බෙදන්න දන්නේ නැහැ. ඒක ඔය මේ ජයනාසේ ඉන්න කාලේ හිටපු ඒ ආනන්ද සිටුවරය කතා දෙපෙන්ලා දීලා තිනවා ඒ මනුස්සයා විශාල බෞද්ධලයක් සහිත බුදු රජුරන්ගේ සිටු දනතර දිනු දෙන්න ආගත්ත කෙනෙක්. එයාට එකම පුතා ඉඳලා තියෙන්නේ. ඒ පුතා මේ ළඟ තියාගෙන නෑදා ඉස්සරහා තියන පුළුවන් තරම් ඒ පුතාට උපදෙස් දෙනවලු මූලධන කියන පුතාට පුතේ මේ වේයාදීහා බලපං එකක් මේ පුංචි සතා දවසක තමන්ගේ ඔළුවට තරම් තරම් පුංචි මැට් ටිකක් ගෙනාවට එකතු කිරීමේ වටිනාකම කොච්චරද කියනනම් අන්තිමට හුබහ බැඳලා පස්සේ ඇතෙකුටුවක් කඩන්න බෑනේ ආහන්නේ වේයාගේ වැඩ ටික බලපං ඒ වගේම මීමැස්සා දිහා බලපං ඇඟට තේරෙන්නේ නැති වෙන්න ගමනකට ගිහිල්ලා උගුරට පැණි ටිකක් බීලා ඇවිල්ලා පරාගපැසේ පරාගටියක් කරන් ඇවිල්ලා වද හත බදිනවනේ හැමදාම වැඩනේ උ ජීවිත හැන්දානක වැඩනේ ඒ නිසා ඒ විදිහට එකතු කරන්න බලපන් මේ ලෝකේ ඉතාම දුර්ලභව ඉන්දියාවගේ රටවල පාචන අංජනම් කියලා ඒක හදන්නේ බොහොම අමාරු බෙහෙච්චාචි එකතු කරලා ඒ අංජනම ගහන්නේ කුරුළු පිටහටකින් අරගෙන ඇස් බැම්මේ ගන්න ඒ ඒ තරම් ඒව ගණන් බෙහෙත් එක කරන් බලා ඔක මනස විතරයි ඉතින් මෙයා කියනවා ඒ වුණත් කුරුළු පිහට්ටෙන් අරන් ගෑවත් අංජනම ගෙවෙනවා. ඒ නිසා පාවිච්චියට ගියොත් ගෙවෙනවා. එකතු කරන් ඉගෙන ගන්න කියලා අර පුතාට දිගට මේ පාඩම ගන්න. ඉතින් හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරිලා යනවා. වස්තු අහංගලා තියෙන එක පුතාට දෙන්න බැරුව යනවා. රජ්ජුරුව මේ බව දන්නේ නැතුව පුතාට සිටු තනතුර දෙනවා. ඒ සිත සනසල දෙනකොට අර මහමිනිහා ආනන්ද සිටුතුමා අර වසුරුකමේ බලවත්කම නිසා ඒ සවැත් නුවර නගර සීමාවෙන් පිට කොටුතාප්පෙන් පිට වසල ගමක නැත්නම් අහිකුන්ටික ගමක අහිකුන්ටික අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා ඒ අහිකුන්ටික પરම්පරාවට කණ්ඩ බොන්න රැතුනවා. වතුර ටිකක් නැහැ, කන්න පොන්න නැහැ. ඉතින් නායකයා කල්පනා කරලා බලනවා රටේ දුර්භික්ෂයක් නැහැ. නමුත් අපේ පිරිසට ඉස්සර වගේ මේ හිඟන්වම් හම්බ වෙන්නේ. පස්සේ ඔක්කොම අභිරුද්ධ ආවට පස්සේ ආ කියනවා අපි කොටස දෙකට බෙදෙමු. දෙකට බෙදිච්චාම දෙගොල්ලටම එක විදිහේ මේ වගේ කරදරයක් වෙනවද නැත්නම් කට්ටියකට හරියනවද කියලා බලමු කියලා උපක්‍රමයක් විදිහට කණ්ඩායම් දෙක දෙකට බෙදෙනවා. දෙකට වෙච්චාම අර බඩදරුවම්ම ඉන්න පැත්තට කන්න බොන්න හම්බ වෙන්නේ නැහැ. බෙදිච්ච අනිත් පැත්තට කන්න බොන්න හම්බ වෙනවා. ඒකෝට තේරුම් ගන්නවා මේ පැත්තේ කාල කන්නේ ඉන්නවා කියලා. ඊට පස්සේ ඒගොල්ල දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න අම්මා කොටු වෙනවා. කොටු වෙන්න කොටු වෙන්න අම්මගේ බඩ මෝරනවා. අන්තිමට වැහින් එලවනවා. ඔබ නිසා තමයි මේ අපිට කන්න බොන්න නැත්තේ ඵලයයි යන්නේ කියලා. අම්මට ඇත්තටම මේ බඩ දරුවා මම මෝරනකොට කිරිමව්වරුන්ගේ සහාය අවශ්‍ය වෙලාවක් කරන්න දෙයක් නැහැ. අන්තිමට කොහොම හරි කරලා විලිලාලා දරුවා වැදලා බලනකොට ඒ දරුවගේ ඇහැ තියෙන්න ඕන තැන ඇහැ නැහැ. කන තියෙන්න ඕන තැන කන නැහැ. මහ විරූපී දරුවෙක් වදන. බොහෝම සුපාරි. ඊට පස්සේ අම්මා දරුව අරගෙන ගියොත් මේ හිඟමනේ දකින දකින මිනිහා බයිනවා මේ කාලකන්ණියා උදේ පාන්දර ගේන්න එපා ගෙනවොත් අපිටත් මුස්පෙන්තු පලයි යන්නේ. ඒ මොකද කරන්නේ? දරුවා දාලා යන්නත් බෑ. ඉතින් අන්තිමේ දරුවට යන්තම් ඇවිදගෙන යන්න පුළුවන් වෙන උඩ කතා කරලා කියන පුතේ උඹ නිසා මං විඳපු දුක් මෙච්චරයි කියලා නෑ. ඒ වුණාට මට මේකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් උඹයි මා එකට හිටියයි කියලා කිසිම ලාභයක් නැහැ. ඒ නිසා උඹත් උල් කට්ටක් හරි අරගෙන මොකක් හරි අරගෙන ගියක් ගියක් කණින් ගාකාලා. යැපෙන්න බලපන් කියලා දරුවට හිඟමක් පුරුදු ඉතින් මේ දරුව දවසක හිඟමක් කරගෙන යනවාර හිටපු සිසුපන්තුල තියෙන වීදියට. යනකොට දැන් එතන සිසුසනසුර කරන ඒ පුතා මූලධන සිටුවරයා ඒ සිටුවරේ ඇවිල්ලා මේ මුර පොළවල් පරීක්ෂා කරන වෙලාව. කාවල්කාරයෝ කාවල් කාමර පරීක්ෂා කරන වෙලාව. එයත් එතකොට පාර අයින තියෙන උණු කාවල් කාමරේ ගාවේ ඉන්නවා. අර දරුවා මේ පැත්තෙන් අනේ හාමිනේ අනේ අප්පුහාමි අනේ ඉලමේ ගික හිඟ හිඟ හිඟ අතෙන්ට එනවා. බුදුරජාණන් වහන්සේත් මේ පැත්තේ හිඟ හිඟ හිඟ හිඟ ආනන්දහඳුත් එක්ක එනවා. මෙහෙම එනකොට අර දරුවා අර ගේට්ටුව ළඟට ගිහිල්ලා කාවල් කාමරේ ඉන්න මනුස්සයද කියලා අනේ මට කීයක් අට ලැබෙන්න කියනකොට එයා දකින්න එයාගේ බොස් එහෙම නැත්නම් මූලධන සිටුවරේ ළඟට එනවා. දැන් උදේ පාන්දර මේ දරුව දැක්කොත් එහෙම කියලා අරලට දෙයක් ගහපුවම කාන උඩටලා ඒ ළමයා අඬනවා. ඒකට පුත්‍රජානන්සේ තෙන්දේ. ඇයිලා පුත්‍රජානන්සේ කවදාකවත් නැතුව පිටිපස්සෙන් ආනන්දහමරෝදියා බලන. බුදුරජාණන්සේ ඉස්සරහට පින්නපාත යනකොට එමෙ හැදිලා බලන ගතියක් සම්මතිය නැහැ. ආනන්ද සාංශි දැනගන්නවා කරදරයක් කියලා ඉස්සරහට ගිලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මොකද්ද කරන්නේ? ඒකට අර දරුවා පෙන්නනවා. ඒ දරුවා උදේ පාන්දර බඩගින්න ඇවිල්ලා හිඟා කාලා ගහලා කුටි කාලා වැටිලා අඬනවා. ඊට පස්සේ ආනන්දහමතු එතෙන්ට යනකොට වින්ද පාත මෙතන ආව පිරිමි කීප දෙනෙක් ඇවිල්ලා ළමයා පාරට ගන්නවා. අරගෙන ඉවරනාට පස්සේ මුල බුදුරජාණන්සේ කියනවා පුළුවන් නම් කවුරු හරි කියලා මූලධන සිටුවරට පොඩක් කතා කරන්න. ඉතින් දැන් මේ සංගතිය නිසා මෙතන දෙනෙක් එකතු වෙනවා. කවදා සර්වඥාජි මේ පාරමැද මේ කටයුතු කරන්නේ නැහැ නේ. ඉතින් අර දරුවා ඒ පැත්තෙන් අඬනවා. පින්න පාත බෙදන්න ආපු මිනිස්සු ලෑස්ති වෙනවා යටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා පුත්‍රජාන වහන්සේගේ වෙනද නැති මේ විලෝප නිසා අබෞද්ධයොත් වැරදි හොයන්න දෙන්න ආවයි කියලා. ඉන්න වෙලාවේදී මූලධන සිටුවරය අමතලා බුදුරජාණන් සහනවා මේ දරුවා අඳුරනවා කියලා. ඉතින් මූලධන සිටුවරට තේරෙන්නේ මේ මොන මොන දෙයක්ද මේ වෙන්නේ කියලා. මොකද මේ සිටුවරේ කවදාකවත් බුදුහාමරට දාන දීලත් නෙමෙයි තාත්තගේ පාඩම තමයි දාන්නේ. එයා දාන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි. බෙදීම අඩු කිරීම දන්නේ නැන්නේ. එයා හිතුවා මේකට තමයි මේ බුදුහමතුරු බත් ඔක්කක් අයින් හදන්නේ කියලා කිව්වා මම මේ ළමයා දන්නෙත් නැහැ මට මේක අදාළත් නැහැ කියලා. හොඳයි බුදුරජාණන් ශ්‍රීකවා මම මේ අදාළ භාවයේසෝ දන්න බව ඔප්පු කරොත් බාර ගන්න කැමැතිද කියලා. මූලධන සිටරට තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් ශ්‍රී මොකද්ද ගහපා දෙන්න හදන්නේ කියලා. එයා නුරුස්නා ගතිපාන. ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රී කියනවා මේ ඔබේ මියගිය තාත්තා සමාජයට හොඳටම කියන කියනවා මේ කොහොද යන වසල දරුවෙක් අල්ලගෙන ඉන්නේ බුදුරජාණන්තු මේ සෙනඟ ඉස්සරහා මේ මොකද කරන්නේ කොහොමද කප්පිලිගන්නේ ඊට පස්සේ බුදුරජාණන් සලාම් කළා කියනවා මම මේක ඔප්පු කරලා පෙන්නන්න කියලා ಜಾති ස්මෘති ඒ අදිෂ්ඨානයක් කරනවා මේ වසල දරුවට ಜಾති ස්මෘති ඥානෙ පහළ වෙන්නේ කියලා ඒකට ඒ දරුවගේ ඇඬිල්ල නැතිව කොහොම තෙදක් ඇවිල්ලා පුතාට කතා කරලා කියනවා අනේ පුතේ මේ මේ මම මැරෙන වෙලාවේ මගේ වස්තු භූතලේ තියෙන තැන කියා ගන්න බැරිුණානේ කවුරු හරි අඬ ගන්න වරෙන් මේ හතර පොලේ මම වස්තු තියෙන තැන පෙන්වන්න කියනකොට මොළදෙන සිටුවරයට ලොකු පෙහෙලිකාටපත් වෙනවා මොකද එයා පමණයි දන්නේ තාත්තගේ භූතලේ තියලා නෙවෙයි තාත්තා මැරෙන්නේ රජුරෝ සිරසනතර දුන්නට Taman දැන් කරන්නේ එදිනෙදා රෝල ගෙනියන එක විතරයි වස්තු තියෙන තැන දන්නේ දැන් මේ දරුවා වස්තුව වෙන්නුවොත් ලොකු ලාභයක් නමුත් සෙනගේ ඉස්සරහා තාත්තා බව පිළිගන්න උනොත් විශාල පාඩුවක් ඊට පස්සේ අර දරුවා අඬ ගන්න කිව්ල වාහකට හතර යටම තියෙන වස්තු 80 කලක් ධනේ එළියට අරගන්න. ඒක අරගත්තට පස්සේ දැන් පිරිසටත් මුලදන සිටුවරයටත් කාරණේ පැහැදිලි වෙලා බුදුජාන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා මේ මසුරුකමක තියෙන මේ මහා මිනිසයා කියපු දේ නිසා දරුවත් දැන් දානයක් දෙන්නේ නැහැ මේ මසුරුකම නිසා ඇති කරගන්න දේ පුතාමත් පුත්තාමත්ති ධම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායි අත්නෝ නත්ති කුතෝද පුත්තා කුතෝ ධනං කියලා. මේ බාල අඳ බාල ජනතාව මට දැන් මූලධන සිටුවරයට මූලධන කියලා පුතෙක් ඉන්නවා කියලා හරියට ආඩම්බර වෙනවා. මගේ පරපරගෙන පුතෙක් ඉන්නවා. ඒක මට හසුව කියලා තනියේ තියනවායි කියලා හරියට ආඩම්බරලා ඉන්නවා පිනක් දාමක් කරන්නෙත් නැහැ. අනුන්ගේ හොඳ සුභසිද්ධියක් බලන්නෙත් නැහැ. උත්තාමත්තේ ධනම්මත්තේ ඉති බාලෝ විහඤ්ඤති. මේ විහඤ්ඤති කියලා කියන්නේ අමතර දුක් ගන්න. අත්තහයි අත්තනුණාත් මේ එකෙකුට එක මෝල් වහන්සේ කෙනෙකුටත් තේන්න තමන්ට තමන්වත් නැති බව. මොන පුතුද මොන ධනෙද කියලා. ඉතින් ඒ දේ ඇහෙනකොට මූලධන සිටුවරට දෙලෝ රත් වෙනවා. මේ මගේම තාත්තා නේද මගේම මේ කාවල්කාරයගෙන් ගුටි කාලා කානුරට දරුවා නේද ඒ අද තමන්ගෙම සිටි වතුර ගාවට ඉඟා කණ්ඩායිල ගුටි කරා. ඒ නිසා එතනදීම තීරුම් අර ගන්නවා මේ ධර්මයක් ආගමක් සදාචාරයක් පරලොවක් ආධ්‍යාත්මයක් නැතුව ජීවත් වෙන ජීවිතේ කොතනින් කොයි වෙලාවෙ කෙලවර වෙනවද දන්නේ තමන් හම්බ කරගත්ත වටිනා ධනයවත් ප්‍රියදායාතේ දෙන පුතාට කියලා මැරෙන්න වෙලාවක් හම්බුනේ නැහැ ඒ ධර්ම අනාත්මයි මේ ජීවිතේ ඒ නිසා මූලධන සිටුවරයා බුදුජාන විශ්වසේ පාමුල වැටිලා අනේ ස්වාමීන් වහන්සේ මම බුදුන් ධම්ම සංඝ සරණ ගිය උපාසකෙක් කොට ධර්ම තේක්වා කියලා කියනවා. නමුත් බලහින කටට ඒක ලොකු ජවනිකාවක් වෙනවා මේ සංසාරේ සජීවි ජවනිකාවක් මේ ලෝකේ හැටි. නමුත් බලානිනවර තේනවා මූලධන ආනන්ද සිටුවරයාට ආත්ම දෙකක් බුදුන් දකිනවා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ දෙවෙනි ආත්මෙදී මන්දබුද්ධිකයි දුර්වලයි. ඉතින් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බණ කිව්වත් තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ මසුරුකම කරනකට කරන වෙලාවට හිතෙන්නේ මට හම්බෙච්ච දේ මගේ වස්තුව මොකද ඒව පිළිබඳව මම අනුන්ට නීති දැම්මා මොකද කියලා ඒවට බැහැගෙන ඒව අල්ලා බදාගෙන ඒ නිසා ආරස්සාවක් ඇතිවෙන රණ්ඩු සරුවල් කරාට මේ මසුරුකම ඒ මිනිස්යාට මසුරට තමන් කමම්ම තමන් හොරෙක් වෙනවයි කියලායි අටුවාව සඳහන් කළා. තමන් හම්බ කරගත්ත දේ තමන්ම වැඩ ගන්න නැතුව හොරකම් කරගන්න මිනිසෙක් වගේ. ඒ නිසා මේ මසුරුකම ළඟට එනකොට තණ්හා නිසා පටන් ගත්ත දේ ලෝභයට යයිද ද්වේෂයට යයිද කියන දෙක මැද හිටිනවා. මසුරුකමට එනකොට ලෝභය පැත්තටත් වැඩ කරනවා, ද්වේෂය පැත්තටත් වැඩ කරනවා. අකමැති කෙනෙකුට වස්තුව ගියොත් ද්වේෂයට යනවා. කැමැති කෙනාට යන ගතියත් බොහොම අඩුයි. ඒ නිසා මේ මසුරුකම නිසා මේ පුද්ගලයා විඳින කරදර වලට හේතුව ඒ මූලික තණ්හාවමයි. ඒ මසුරු ගතියට සර්වඥාන්සේ පෙන්වන්නේ මේ පුදුමාකාර තියෙන මේ ආශාව චන්දරාගය නිසා දානෙට අකමැතිකම අන්සතුම් සමග තම වස්තුව බෙදා හදා ගන්න තියෙන අකමැතිකම නිසා ඒ චන්දරාගය අන්තිමට කැටි ගහනවා මිදෙනවා මසුරුකමක් විදියට ඊට පස්සේ මේ මනුස්සයාට බුදුන් පහල වුණා ධර්මයේ පහල වුණා සංඝයා පහල වුණා කවදාකවත් සීලයක් රකින්නවත් කර්මේශා කර්මඵලයේ පිළිබඳ ඇදහිල්ලක්වත් කරගන්න හම්බ වෙන්නේ. අනේ ඒ තරම් දුක් වෙන මේ තණ්හාවේ බරපතල අවස්ථාවක් වෙන මේ චන්දරාගය බුදුජානනාංශයෙන් පෙන්වන්නේ අනිදිර මේ අල්ලබදා ගැනීම කියන ආශාව. ඉතින් අපි මේ දක්වා මේ ටික දවසින් දවස දවසින් දවස විශ්ල කරගෙන ආවා මේ සඳහා බලපාන්නේ තමන්ට ජීවිතේ සාර්ථකත්වය හරහා ලැබිච්ච ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් තමයි. ඇත්තටම තමයි මහන්සිල හම්බ කරපු දෙයක් තමයි. නමුත් ඒවා පිළිබඳව මේ විදිහට අල්ල බදාගෙන මම කියාගෙන මගේ කියාගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන යන පටන් ගත්තට පස්සේ අර ධාර්මික ලැබිච්ච වස්තුව පවා තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නිසා ඒ ලාභය පිළිබඳව වරදවල පිටුව ගැනීමත් ලාභය හරියට යොදලා දානට පිට යොදවා ගැනීමත් අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒකට බුදුජානනාංශයේ ඉන්න කාලෙත් දොස් කිව්වා. මේ බුදුජානනාංශ මේ බණ කියන්නේ බුදුහාමරගේ පාත්‍රය පුරවගන්න. මිනිසුන්ට මේ ලෝභ වෙන්න එපා. අනුන්ට දීපන් කියලා කියන්නේ Tamange පාත්‍රය පුරවගන්න කියන මේ සූත්‍රේ පාරණ වැඩක් කියලා. සූත්‍ර උගන්වන වැඩක් නෙවෙයි සූත්‍රේ පාරණ වැඩක් කියලා ඕනම කෙනෙක් දොස් කියන එකට සාමාන්‍ය උච්ඡේදවාදියා එහෙම නැත්නම් මේ නාස්තිකවාදියා මෙවැනි දේවල් ඒ සංඝයා විසින් එහෙම නැත්නම් මේ පැවිද්දන් විසින් කියන්නේ තමන්ගේ කුට්ටිය කඩා ගන්නයි කියලා ඒගොල්ලෝ තවදුරටත් දැඩි වෙනව නොදෙන්නව නමුත් ඒකෙදී මේ අද ලෝකේ තියෙන ක්‍රමීදියා බලපුවාම මේ වස්තුව සමසේ බෙදෙනවා නම් සමාජය හරහා ඒ සමාජයේ ආඩ්‍ය වෙනවා සමසේ නොදී නොබෙදී සුළු කොටසක් වැඩි වස්තුවක් පරිභෝග කරන්න යෑම නිසා පන්ති හදන පටන් ගන්නවා දැනට ලෝකයේ තියෙන වස්තුව දිහා බලනකොට ඒ කියලා තියෙනවා මුළු ලෝකයේ සම්පූර්ණ වස්තුවේ 90%ක්ම අයිතිකාරකම කියන්නේ ලෝකේ ඉන්න 10%ක් කියලා. ඒ 10% ඔක්කොම වස්තුව තියාගෙන අර කියන විදිහට ආසාවල් කරගෙන, ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරගෙන, ආරසා පිළිබඳ ප්‍රශ්න ඇති කරගෙන අති ඉතුරු 90%ක් ජනතාවට වෙන්නේ අර ඉතුරු 10% උලා කකා ජීවත් වෙන එක තමයි. ඒගොල්ලන් කවදාකවත් තැනක ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැහැ, අයිතිවාසිකමක් නැහැ, ඉල්ලා ගන්න කරන්න විදිහක් නැත්තේ. ඒ නිසා ඇති ඇත්තෝ මේ විදිහට කටයුතු කරනවා. ඒ නිසා අද එන්නේ එන්නේ එන්නේ ලෝකේ ඇත්තෝ පුළුවන් තරම් ඇතිතත්තරත් නැත්තෝ පුළුවන් තරම් නැත්තත්තරපත් වෙනවා. නමුත් සරුවච්චන් වහන්සේගේ තිබිච්ච ආර්ථික විද්‍යාව හැටියට සමජීවිකතාවේ තමලක තියෙන්න ඕන අතරම සල්ලි හම්බ කිරීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඒ නිසා කියනවා අලද්දන් යොබ්බනේ ජනං යකරණ කාලේ ධනිය ලබන්නෙත් නැතුව දැනුමක් ලබන්නෙත් නැතුව වයසිකලා භාවනා කරලා මද වයසේදී භාවනා කරන්නේත් නැත්නම් ඒ මනුස්සයා මහලු කොස්වාලීනියෙක් දිය නැති මාළු නැති විලක් ළඟ බලා ඉන්නවාසේ ජීවිතේත් ඇවෙන්න වෙනවා. ඒ නිසා සල්ලි හම්බ කරන්න ඒ හම්බ කරලා ඒක මේ මටය මාගේ කියන හැඟීමත් දැඩි බහ ඝන බහල වෙන්න දෙන්නේ නැතු කවුරුත් හදා බෙදා ගන්න ගතිය තමයි මේ සමජීවකතාවේ තියෙන්නේ. ඒක විශේෂයි පැවිදි වුණාට පස්සේ නැත්තම් ඔය අබිනිෂ්ක්‍මණයෙන් පස්සේ අනගාරික වුණාට පස්සේ ඒක නා පුළුවන් තරම් උත්සාහ කරනවා ලාභ සත්කාර එනකොට පරිසම් වෙන. භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා යම් ගල් ගුහාවක හරි යම් ගහක් යට හරි ඉන්නකොට මොනවා හරි ලකුණකින් ඒ ගල්කුවාවේ හරි ඒ ස්ථානේ හරි නිදානයක් තියෙනවා කියලා දන්නවනම් රෑ පිටත්තලා යන්නේ කියලා. අලහතක ඉන්නපා. මොකද ඒක මේ හොරුන්ටයි බහිරවයන්ටයි ස්ථානයක් වෙනවා අන්තිමට මේ හාමුදුරන්ට බය මේ මානකම කරන්න හම් වෙන්නේත් නැහැ. කරදර වෙනවා නිසා නොකිය යන්නේ කියලා. සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යන වෙලාවක දවසක පාරයිනේ එවකට පවතින කාසියක් වැටලා තියෙනවා. සල්ලි වර්ගයක් වැටලා තියෙනවා. බුදුරජාණන්සේ පහුවෙලා ගිහලා ආනන්ද හැමතුරෙන් අහනවා දැක්කද සර්පයයි පරිසම් වෙන්නේ. ඒක කියන්නේ මේ කාමේදියා දකින්නකොට සල්ලි වල කියන්නේ කාමේ කියලා ඒ දෙකේ වෙනසක් නැහැ. සල්ලි පාවිච්චි කරනවා කාමේ පාවිච්චි කරන එකන් ග්‍රන්ථ පාවිච්චි කරන්නේ නැත්නම් ලාභ සත්කාර. ඉතින් ඒක දැක්කට පස්සේ සර්පහිසක් ළඟින් පය ඇදගන්නේ කොයි ආකාරයටද ආන්නේ තරම් ඉක්මනට එතනින් අයින් වෙන්න කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර සම්බන්ධව ගිහි පිරිසක් වශයෙන් නැත්නම් ගිහි භාවනා කරන කට කෙනෙක් වගේ සාකච්ඡා කරනකොට ඒ කියන ධර්මතා හරි අමාරුයි Tamange ජීවිතේට ඔය කියන තාලට සම්බන්ධ කරගන්න. පැවිද්දෙකුට වගේ පැවිද්දන්ට වගේ චීවර පින්න පාත සේනාස ගිලම්පත් කවුරු හරි පුදන්නේ නැහනේ. Tamante ටික හම්බ කරගන්න වෙනවා. නමුත් කල්පනා කරලා බැලුවොත් අපි ඇත්තටම බණ භාවනා කරන පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් අපිට විශේෂයෙන් වැදගත්කමක් තියෙනවා. කාලය පිළිබඳව. ඒ කාලය අපිට මේ තරම්ම බණ භාවනාවට විඩාම් කරගන්න බැරි වෙන්නේ අපිට මේ බඩ රස්සාව සඳහා රැකියාව සඳහා වෘත්තිය සඳහා ගත කරන්න වෙන නිසා. මොකද අපි රජපෞල් වල නෙමෙයි කුමරු කුමරි පෞල් වල නෙමෙයි අපි ඊට හම්බ කරන කන්නේ. නමුත් ඒ හම්බ කරන කන ටිකේ අපි කොච්චරක් මූලික අවශ්‍යතාවයන් සඳහා මහන්සි වෙනවද කොච්චරක් සුඛභෝගීත්වය සඳහා මහන්සි වෙනවද කොච්චරක් පාරිභෝගිකත්වයේ හුදු පාරිභෝගිකත්වයට රට වෙලා නැති වෙලා ගත කරනද කොච්චරක් අල්ලපු ගෙදරට පේන්න වැඩ කරනවාද කියලා ගත්තොත් පුදුමාකාර ප්‍රතිශතයක් මේ බඩ පුරවන්න නෙවෙයි ලෝකෙට ප්‍රකාශයට. අනේ එතන තියෙන යෝගා භාවනා කරන යෝගාවචරයට පිරිමහ ගන්න පුළුවන් පැත්තනක් බේරෙන්න මේ ඉඩ පාසු ගන්න පුළුවන් තැනක්. ඒක නිසා තමන් ලද දෙයින් සතුටු වීම ලද දෙයින් සතුටු වීමේ ಗುಣ කතා කිරීම කියන මේ ධර්මතාවය නැත්නම් අද ලෝකේ තියෙන අසීමිතව සල්ලි හොයාගෙන යන ජීවිතයක්. ඉතින් ඒ සල්ලි හොයන ජීවිතේ තමන් සාර්ථක වෙන්න වෙන්න වෙන්න වෙන්න දාස වෙනවා. වෙන්න වෙන්න වෙන්න බර කරත්තක් හරියට යන අදින ගොම්මාල්ලෙක් වගේ කඹරන්න පටන් ගන්නවා. කොතනද සීමා? මොන්නම විදියකින්වත් අමාරුයි. ඒකදී තාමත්ම තව පැත්තක් තියෙනවා කිච්චර කියමන්ට එච්චර හොඳ නෑ. තමන් වටකරන ඉන්න මිනිස්සු පුළුවන් තරම් මිරිකලා ගණ්ඩා හදන්න. නේද අය? දරුවෝ අම්මලා තාත්තලා ඒස හම්බ කරන මනුස්සයාට මේ මේ මොද හින්දින්න හදනවා වගේ මොද හින්ද නෙමෙයි මේ අඟුරක් ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ මේ පැත්ත මේ පැත්ත දැම්මට හරි අමාරුයි මේ ඇති කියලා කියන්නේ. නිසා ලාභ ලැබෙන්න පටන් ගත්තට පස්සේ විශේෂයෙන් මනුෂයාගේ මානසිකත්වේ පටු වෙනවා. ඒක දිගේ කාගෙන යනවා. ඒක නිසා යෝග ජීවිතයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඒ සන්තුෂ්ඨීතාවයේ පමණ දැන පාවිච්චි කිරීම. ඒ පාවිච්චි කරන පටන් අරගත්තාම ඒ පෞල් වල ප්‍රශ්න මතුවෙනවා. මොකද හේතුව ඒ අනිකට්ටි භාවනා කරන්නේ නෙවෙයිනි. අනිකට්ටි ලෝභේ තන්ති දොන්න හදන අය නෙවෙයිනි. ඒ නිසා යෝගාවචරයේක ඒකට එන්න පටන් අරගත්තට පස්සේ තාමත්ම ක්‍රමිකව අනිත් අයටත් මේ කාලය හරහා හැසිරීම හරහා ඒ පණිවිඩය දෙමින් මූලික අවශ්‍යතාවයන් සඳහා නම් අපි කවුරුත් උත්සාහ කරන්න ඕන. නමුත් මේ අතිශෝක්තිය සඳහා සුඛෝපභෝගීත්වය සඳහා මේ රටේ දේශපාලනඥ අපව ගෙනියන්න හදන තැන හරහා යන්නේ නැති වෙන්න ලාභ සත්කාර පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කරනවා. මේ ලාභ සත්කාර පුත්‍රජානංශයෙන් පෙන්නනවා අපිට හම්බ වෙන්නේ නිකන්නේ. හැම කෙනාට මේ ලාස්පාස හම්බ වෙන්නේ එයා මේ සොයාගෙන යන ගමන නිසා, පරිේශන නිසා දැන් මේ වගේ පිරිසක් ගත්තොත් මේ පිරිස් අපේ සම්ප්‍රදානුකූලව මුදල් හම්බ කරන පිරිසක් නෙවෙයි. අපේ සම්ප්‍රදායට රටේ තිබුණ ගොවිතැන. නමුත් අපි ඒ වෙනුවට ශිල්පයක් ඉගෙනගෙන සුදුසුකමක් ඇති කරගෙන වෙන රටකට ඇවිල්ලා ඒ හම්බ කරන්න පටන් අරගත්තට පස්සේ ලාංකික මට්ටමින් බලනකොට පරිේශන ශේෂ්ත්‍රයේ හොඳ කැපිපෙනෙන චරිතය. ඒ පරිේශන ශේෂ්ත්‍රයේ කැපිපෙනීම නිසා ලාභ ලැබෙනවා. නමුත් මුද්‍රජාන වංශයේ සඳහන් කරනවා මේ පරිේශන වලට හේතුව තෘෂ්ණාව. තණ්හා පටිච්ච පරිේෂණ. එහෙම නැත්නම් කියනවා තෘෂ්ණාව කවම කවදාකවත් මිනිස්සෙක් සන්තෝෂ කරන්නේ ඌන භාවයක් අතෘප්තිකර භාවයක් ඇති කරනවා ඒ තෘෂ්ණාවේ හැටි. මේ අතෘප්තිකර භාවය නිසා මේ ඌන භාවය නිසා හැම වෙලාවෙම මේට වැඩිය හොඳ එකක් හොයන ඒ තෘෂ්ණාබර ගතියක් තියෙනවා. ආන්නේ තෘෂ්ණාව සාර්ථක වෙන්න වෙන්න ලාභ ලැබෙන්න ලැබෙන්න ඒක නා ඒක මගේ දක්ෂකමක් එහෙම නැත්නම් මේවා පිළිබඳව ලැබෙන දේ පිළිබඳව මට මේ මේ විදියෙන් කටයුතු කරන්න පුළුවන් කියලා ගැනීම හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. නිසා ඒ තණ්හා දාශකත්වයේ තණ්හාවට අංග සම්පූර්ණ කරන්න මේ පරිේශණය පිළිබඳව ධර්මයේ පැත්තෙන් බැලුවාම කියන්න තියෙන්නේ මොන තරම් ඒ කියන්නේ පරිේශන කළා රට රාජ්‍ය දිනාගත්ත රජ කෙනෙක් පවා ගත්තොත් කවදාකවත් සන්තෝෂින් ඇති කියලා මැරිලා නැහැ. හැමදාම මැරලා තියෙන්නේ ඌණ භාවයේ සාහිත්‍යමයි ඒ දාස් භාවයේ සාහිත්‍යමයි පාජාච අඤ්ඤංච බහූ මනුසා අද්රෝද අනිකුත් බොහෝ මිනිස්යෝද ගත්තොත් අවීත තණ්හා වරණ මරණම් උපේති තණ්හාව කෙලවර කරන්නේ නැතුව මරණයටපත් වෙනවා ඒ නිසා ඌනව හුත්වා ජහාති දෙහය තමංගේ මේ ශරීරයේ කාලක්‍රියා කරනකොට ඇඟෙන් පණ ටික අයින් වෙනකොට එයාට තියෙන හැමදාම ඌණ ගතියක් තමයි පිළිච්ච ගතියක් නැහැ ඉතින් ඒක නිසා මේ කරන පරිේශණය හරිම මැදක ඉඳලා කල්පනා කරන නිසා සරුවචනාංශී මේකට ආර්ය පරිේශණයේ විකල්පයක් වශයෙන් ගෙනරපාන. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පරිේශණය කියන වචනයට ආර්ය කියන වචනේ විශේෂණ පදේ දාපුවාම මේකත් එක්ක සංසාර කරන අනාර්ය පරිේශණය කියලා එකක්. ඊ අනාර්ය පරිේශණය තෘෂ්ණාව හේතු කරගෙන යනවා. අනාර්ය පරිශ්‍රණය ඉදurang පිනවීම සඳහා යන්නේ. ඇහ කන දිව නාසය කය කියන මේ ආමිෂයේ සඳහා යන දේවල් වලට අනාර්ය පරිශ්‍රණය කියන්න පුළුවන්. ඒ වෙනුවට ඒ ආමිෂ සුඛේ වෙනුවට निराමිෂ සුඛේ හැවීම සඳහා ගන්නා පරිශ්‍රණයට කියන්න පුළුවන් ආර්ය පරිශ්‍රණය. එහෙම නැත්නම් මේ කාම සුඛේ වෙනුවට ධානා සුඛේ හොයන්න ගන්න පරිශ්‍රණය කියන්න පුළුවන් ආර්ය පරිශ්‍රණය කියලා ඊට පස්සේ ඒ ධ්‍යාන සුඛයේ වෙනුවට ඒ නිවන් සුවේ පහවෙන පරිශ්‍රණය තවදුරටත් ආර්ය පරිශ්‍රණය සඳහා යනවා. අර කාම සුඛේ හොයන්න ගිහිල්ලා ඒ කාම තණ්හාදිගේ පරිශ්‍රණ කරලා ලාභ ලබලා ඒ ලාභ අල්ලබදා ගන්න ගිහිල්ලා චන්දරාගේ පහළම අසුරුකම පහළ වෙලා ආරක්ෂාව හොයන්න ගිහිල්ලා රණ්ඩු කරන ගතිය අනන්තවත් බාහිර ලෝකේ දකින්න තියෙන එක පිළිබඳ බණට කියන දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ දෙකේදී හරි අමාරු කෙනෙකුට මේ ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණ දෙක වෙන් කරගන්න. මෙන්න මේ වගේ උපමානයක් ගන්න පුළුවන්. ආර්ය පරිශ්‍රණදී හැමදාම තියෙන්නේ ඇතුළත හොයන ගතියක්. අනාර්ය පරිශ්‍රණ හැමදාම තියෙන්නේ බාහිරින්. ඒක නිසා මේ අපේ යුගයේ විද්‍යාත්මක යුගයක් ඒ විද්‍යාව නිර්වචනය කරනකොට විද්‍යාඥයා හැම කවම කවදාකවත් Tamange ආධ්‍යාත්මික අත්දැකීම පරිශෙන්ට ලක් කරන්නේ ඒක කෙරුවොත් ඒක විද්‍යාව නෙවෙයි. එයා ලක් කරන්නේ බාහිර භෞතික වස්තු. බාහිර බාහිර වස්තු පරිශීණය කරන්න කරන්න පුදුමාකාර විදිහට ඒකට කෙලෙස් සහයෝගය තියෙනවා මාර බලවේග සහයෝගය තියෙනවා තාන්නා මාන දිට්ටි දිගටම වැඩ කරගෙන යනවා. ඒක නිසා පහුගිය කාලෙම සිද්ධ වුණේ ඒ පරිේෂණ නොකරන જાතින් තුන්වෙනි ලෝකේ જાතින් වඩපත් උනා. පරිේෂණ කරන්න පුළුවන් ඇත්තෝ මේ බාහිර ලෝකයේ මේ මුත්තමත් අදකල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් විශාල ප්‍රගමනයක් ඇති කරගත්තා. ඒගොල්ලෝ ලෝකේ පළවෙනි පන්ති බවටපත් වුණා. ඒගොල්ලෝ තමයි ලෝකේ පාලනය කරන්නේ. මානවය එහෙම යොමු කරවන්නේ. නමුත් 2012 වෙනකොට පැහැදිලිවම පේන්න පටන් අරගත්තා. ඒ කරගෙන යන පරිේෂණ නිසා පරිසර දූෂණය වෙනවා කියන එක මොනම තරමක නතර කරන්න බෑ. ඒ කරගෙන යන පරිේෂණ නිසා උපදිනවදින දරුවේ කසායනටපත් වෙනවා කියන එක මොනම තරමක නතර කරන්න බෑ. ඒ පරිේෂණ කරන හැම කෙනාම ඉන්නේ තද බල මානසික ආතතියක බව කිසිම විදිහකට නතර කරන්න බෑ. මේ නිසා කවදාකවත් නැති මානසික රෝගයෙන් පටන් අරගත්තා. ලෝකයේ තියෙන විසම කාලගුණයෙන්ට පටන් අරගත්තා. මේ ඔක්කොම දැනගත්තත් මේ පරිේශන වල තියෙන තණ්හාවේ තියෙන බරපතලකම නිසා කාටවත් ඒව නැත කරන්න පුළුවන් කම දැන්නත් නැහැ. මේක දිගේ ඉස්සරහට යන්න පුළුවන්. මේ ඉස්සරහ යාම සඳහා ඕන තරම් බලවේග තියෙනවා. දිගටම යනවා. නමුත් මේ ඥාන ගමනේදී මේ එහා පැත්තේ මහ විසර හෙලක් තියෙනවා දුවගෙන යනවා ගිහිල්ලා වැටුණාට පස්සේ වැටෙන බවක් දන්නව නැත කරන බැරි ගතිය නිසා මේකේ දාසකත්වයේ මේ තියෙන අනාර්ය පරිශ්‍රණයේ තියෙන දාසකත්වයේ මේ වගේ නිතරසඳා කරලා නෙවෙයි සරුවත් යනංශ අවුරුදු 2600 කට ඉස්සලා දේශනා කරේ. උන්වහන්සේ දේශනා කළේ තාරා සංඛ්‍ය කල්පලක්ෂක තමයි මේ පෙරම් කරන කාලේ මෙවැනි චක්‍ර කීයක් දැකලාද? දැන් මේ යන්නේ තර්ඩ් වේව් එක කියලා කියනවා. මේ ඉතිසල මේ වගේ උත්ෘෂ්ඨ ශිෂ්ටාචාර දෙකක් තිබිලා තියෙනවා. එකක් ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය අවුරුදු 30000කට 40000කට ඉස්සර වෙලා ඊටත් එකක් ඉස්සරහින් තිබිලා තියෙනවා. ඒ දවස්වල ඒ මිනිස්සුયો කරපු නිර්මාණවල තියෙන නටබුන් හිතා ගන්නවත් බෑ අද තියෙන උත්ෘෂ්ඨ තාක්ෂණයට. ඒ ඇට්ලැන්ටික් ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට කියලා කියන්නේ මේ මිනිස්සු අන්තිමට දැනුම ප්‍රශ්මගතකරනද ස්පටිකකරන දැනගන්න පිළිවෙල. ඒ නිසා ඒගොල්ලන්ගේ පුස්තකාලවල තිබිලා තියෙන්නේ දැනුම ස්පටික කරලා මේ පොත්වලවත් කතා බත මොකක්වත් නැහැ. එවැනි පුස්තකාලයක් තාම තියෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා ඒ ඇට්ලැන්ටික් සාගරේ ඒ උඩින් යනකොට ආශයන්තරාවේ තාම තිනවලු නොගැඹුරු මොහොතේ ඒ නටපො. ඉතින් ඒ කාලේ මිනිස්සුන්ට බාධා කරන අමනුෂ්‍ය වගේ જાති ඉඳලා තියෙනවා ඒ මිනිස්සු ඔක්කොම යුද්ධෙන් දිනලා තියෙන්නේ චිත්ත ශක්තිය. ඒ මිනිසුන්ට ගාව ඒ ධ්‍යාන ශක්තිය තියෙන නිසා අසවල් ශේෂ සීමාවෙන් අපට අමනුෂ්‍ය බලවේගයක් එනවා නම් යාට දෙන්නේ චිත්ත ශක්තියවල ඒක ආරසා කරන එක විතරයි. පහු වෙනකොට පහු වෙනකොට වෙච්ච මොකද්ද ප්‍රශ්නයක් නිසා ඒගොල්ලෝ චිත්ත ශක්තිය නැතුණාට පස්සේ අර අමනුෂ්‍යයන් වාගේ නොතුණු ජනතාවයිලක විනාශමයි කියන එක තමයි සාමාන්‍ය කියන ඒ ඇට්ලාන්ටික් පිළිබඳ කතාව. ඊටත් ඉස්සෙල්ලා තව එකක් තිබිලා තියෙනවා දැනටත් තියෙන්නේ ඒ තුන්වෙනි වේව් එක. දැනටත් ඒකෙත් ඒ විද්‍යානුශ විද්‍යානුකූල ශේෂ්ත්‍රී අන්තිම ඉහළ ඉන්න කට්ටිය හොඳටම දන්නවා ගමන යන්නේ අන්ධකාරේ ඒ කාන්තේම නරකට යන්නේ. නමුත් මොනම තාලකින්වත් මේක නතර කරන්නවක්වත් පිළිගන්නවක්වත් තුන්වෙනි ලෝකෙට කියන්නවක්වත් බැරි තරම් ලැජ්ජනීය තුච්ච නිඳිත තත්ත්වයට අද විද්‍යාවපත් කරලා තියෙනවා. ඒක නිසා විද්‍යා ශාස්ත්‍රය යන කෙනෙකුට ඉහළම මට්ටමින් යනකොට බලනකොට තේරෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙලේදී තෘෂ්ණාව ඉස්සර වෙලා ගියොත් ඒ මිනිස්යාට ලැබෙන ලාභේ සත්කාරය සම්මාන සිලෝකේ බුදුරජාණන් සෙපෙන්නන්නේ තච්චසාරංව තං ඵලං. උණ ගහක මල් පිපුණයි කියලා කියන්නේ උණ ගහ විනාශයි. කිසිල් ගහක මල් පිපුණයි කියලා කියන්නේ විනාශයි. ඒ උණ ගහට බුදුහාමරෝ දීපු නම තමයි තචසාර. තච කියලා කියන්නේ පොත්තට, හැමට. උණ ගහේ හයිය තියෙන්නේ අරටෝ තියෙන්නේ හැමේ මැද පුස් බම්බුව කියලා කියන්නේ. ඒ නිසා මේ කියාපාන මිනිස්සු ගාව තියෙන මේ තෘෂ්ණාව සහ පරේෂණ නිසා, ලාභ නිසා, ඒ හැම දෙයකින්ම ලැබෙන හැම ලාභයකින් මේ මිනිස්සු විනාශයටපත් වෙනවා. උණ වර්ගයේ තියෙන ඕනම ගහක මනලා හදාගත්තයි කියලා කියන්නේ ගහ විනාශය. ඒක නිසා අසත්පුරුෂයාට ලැබෙන ලාභය ඒ පුත්‍රයාගේ විනාශය පිණිස හේතු වෙනවා කියන එකට මේ බුද්ධ ශාසනය අම්පිච්ච ප්‍රධානම නිදර්ශන තමයි දේවදත්ත. දේවදත්ත කියලා කියන්නේ අරූප ධ්‍යාන දක්වාම ගිහිල්ලා ඒ මගින් වැස ඇති කරන්න පුළුවන් සුලිසුලං ඇති කරන්න පුළුවන් තරමට අභිඥා දියුණු කරලා තාමත් බැරි වුණා ඒ අවිද්‍යාව පැත්තෙන් එහෙම නැත්නම් තියෙන තණ්හා මාන දිට්ටි පැත්තෙන් මේකේ තියෙන භයානකම තේරුම් ගන්න. ඒ නිසා අජාසත් රජුව හම්බ වෙලා අජාසත් රජුවන්ට පෙන්නලමවල පෙන්නවා ඕම් බලාපන් මට ඕන සුළුසුණුකක් ඇති කරන්න. ඕම් බලාපන් මට පුළුවන් නම් භූමිකම්පාවක් ඇති කරන්න පුළුවන් කම. ඉතින් රජුරෝ බොහොම ඒකට කලබල වෙන ඉතින් අහන දෙයක් නැහනේ. රජුරෝ කියන්නේ අමනිනෝනේ. ඩකතිරෝනේ. කිසිම කෙනෙකුට බෑ එහෙම නැති දෙයක් කරන්න. ඒක නිසා බුදුචාන්ස් කියන්නේ අනේ මේ රාජ්‍යරෝ ධාර්මික වේවා කියලා බුදුහාමුදුරුවෝ පතන්නේ ඒකයි. රජ කෙනෙකුට වෙන්න තියෙන එකම දේ තමයි අනේ ධම්මෝ රාජ්‍යරෝන්ට ධාර්මික වෙන්නේ කියලා. ඒ ඇත්තටම කියනවා ඉතින්ට යහන ගන්න කිමනස හොඳයි තමයි. ඕටුන්න දාපු ගමන් විනාශයි. ඊට පස්සේ ඕනම දෙන දෙයක් කරනවා. මම ඔය පැවිදි ඉස්සලා මට මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හඳුරම් පෙන්නේ කිය වෙලාවේදී කිව්වා මේ 2012 කියලා නෙමෙයි කිව්වේ ඒකට 1993 කියලා කිව්වේ මෙන්න මේ පෙරලිකාර යුගයක් එනවා ඒ යුගයේදී මේ දන්නවයි කියන සල්ලි තියෙන මිනිස්සු පුළුවන් තරම් ගමන වැඩ කරනවා කරන දෙයක් නෑ ඒක නිසා ලෝකයේ සම්පූර්ණ ඔය උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ අයිස් කැප් එක දිය වෙලා ලෝකයේ සමබරතාවය වෙනස් වෙලා ලෝකේ කක්ෂෙන් පණිනවා ඒකට මහ විශාල ජල ගැලුම් භූමිකම්ප ඇති වෙනවා ඒකදී මේ ජනගහනයේ සියලු තුනෙන් දෙකක්ම මැරෙනවා ඒ මරණයට පස්සේ ඉතුරු වෙන ජනතාව විතරයි තේරුම් අරගන්නේ මේ තණ්හාවාරාමේ පරිේශනාරා කරන දෙයක් නෑ මේ ස්වභාව ධර්මය යන්නේ වෙනම මේ ඍතු නියාමෙට ඒක නිසා ඒ ශාන්ති කිව්වා මේ කතාව මට එතන වෙලාව මතක් කරන්න කොහොඳයි කියලා. ඒ ශාන්ති කිව්වා මේ ඊතර ඒන විනාශයෙන් රැකෙන්නේ මෙන්න මේ ಗುಣ තුනක් තියෙන මනුස්සය විතරයි. එක කිසිම බේතක් පාවිච්චි කරන්නේ නැතුව ආහාරයෙන් පමණ ශරීරය නඩත්තු කරගන්න සෞඛ්‍ය සම්පන්න කරගන්න දන්න මිනිහා බේරෙයි කිව්වා. බෙහෙත් පරීක්ෂා කරන පාවිච්චි කරන කට්ටිය බෙහෙතෙම නැහිනවයි. ඒ කියන්නේ බෙහෙත් වලින් තියෙන ඔය side effects after effects නිසා දැන් ඒක හොඳටම දන්නවා ඊට්‍රොජෙනික් effect එක නිසා මරණ සංඛ්‍යාව ද ස්පිතාලයක වැඩි විස බීජෙන් යනවට වැඩි. දෙක කිව්වා කිසිම අන්තරයක් උපකරණ නැහැ මොකොත් නැතුව පයින් ගිහලා තමයි අතින් පයින් වැඩ කර ගන්න පුළුවන් මිනිහා ඉතුරු වෙනවා ආයුධ උපකරණ ගැන බලාපොරොත්තු වෙච්ච මනුස්සයා ඒකෙම නැහැ ආයුධ කියලා කියන්නේ මේ උපකරණ තියෙන කිසිම දෙයක් බෑ ඒ වගේම තුන්වෙනි එකක් කිව්වා Taman ඉතිරි පිට අම්මෝ අසාධාර්ණ්‍ය සිද්ධ වෙද්දී සම්පූර්ණ නොවිය යුක්තකදී කට වහගෙන ඉන්න මිනිහා බේරෙනවා අත දාවමනසයි වෙරයි මෙන්න මේ කාරණා තුන තියාගත්ත මිනිස්සු ටිකක් එච්චරමයි මං මේ වෙලාවේ කිව්වා ස්වාමීන් වහන්සේ මම ඇවිල්ලා නිකන් අමු ගියා. ගොරකෑ. මට මෙව කියලා දි වැඩේ මොකක්ද? ඔබ වහන්සේ ගිහිලා ජනාධිපතිට කියන්නේ. ඔබ වහන්සේ ගිහිලා ඇමරිකාවේ ජනාධිපති ඔබ වහන්සේ දන්න කියන කෙනෙක්. ඔබ වහන්සේලා තමයි රාජ්‍ය නායක අවසන් අපි කවුද? මම ස්තුතිවන්තට මේ දැනුදුනා ඊට පස්සේ කව මහත්යෝ මහත්යනම් ඔබ අහගෙන ඉන්නවත් වෙලා තියෙනවා කියලා රජවරුන්ට අහන්නවත් වෙලාවක් නැහැ කිව්වා වැඩ කිව්වා. ඉතින් එහෙව් මනසකට අර සුළුසුණකක් මාවලා පෙන්නවයි කිව්වට පස්සේ ආහන දැන්නේ අතන මොකද කිව්වේ? අශාචර රජුරෝ සෝවාන්ලා හිරව තමන්ගේ තාත්තා මැරුවා. බිම්බිසාර රජු. දේවදත්ත කිව්වේ මොකද මම බුදුන් මරලා බුදු වෙනවා මට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. ඊට පස්සේ තමයි ඔය නාලාගිරිය අත අරගෙන දුනු වායව අරගෙන මේ කටයුතු කිදී බුදුසයන් සිකුවා මේ මනසට හම්බෙච්ච සීලක ඉඳලා නැතුව කරන්න බෑනේ ධ්‍යාන ලැබලා තියෙනවනේ ඒ ඔක්කොමත් කරලා මේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැති නිසා යා ලැබුණු සෑම ලාභයක්ම අන්තිමට බුදු මම බුදුන් මරලා බුදු එනා කියන තරමටම මොඩෝ ඒක නිසා මේ තණ්හාවෙන් කරන පරිේශන ලාභ නොලබනව නෙවෙයි ලාභ ලබනවා අන්නේ ලාභයට පස්සේ මේ මිනිස්යායේ ලැබිච්ච ලාභය අනුව විනිශ්චයකටපත් වෙනවා මේක මමයි කෙරුවේ මගේ මේ දේවල් කියලා එයාට මතක නැති වෙනවා මේ විශාල තව බඩගින්න ඉන්න පිරිසක් කියන්නේ විශාල තව මේකට අවශ්‍ය කරන පිරිසක් ඉන්නවා කියන මතකත්ව අර විනිශ්චය හරහා ඉතින් චන්දරාගයක් ඇති කරන අර දැඩිචේ අල්ලගෙන බදාගෙන අරසාව ඇති කරන මේ රණ්ඩුව යනකොට දානියත් වෙන මිනිස්සෙක් හරහා සීලයක් රකින මිනිස්සේ කරා සමාජයට යන කොච්චර වටිනා කම්පන වේග තියෙනවද කියලා බලන්න. කිසියම් නෑදෑකමක් නැති නන්නා දුන්න කෙනෙකුට තමලන් ළඟ තියෙන උතුම් කොටසක් කියලා දීලා දානයක් වශයෙන් දෙනවා කිව්වට පස්සේ ඒ තණ්හාව අනිත් පැත්ත නෙමෙයි මේ මානසිකවලින් නිකුත් වෙන ඒ තරංග වේගයත් අර තණ්හාවෙන් බදාගෙන පරිේෂණ කරලා කුටි කඩාගෙන අරසාවට තඟරන ඒ අමන වැඩ පිළිවෙලත් එක බලනකොට බුදුහාමුදුර අපිට මේ දීලා තියෙන ක්‍රමේ අඩුම ගානේ දාන දෙන මිනිස්සු හරහා නැත්නම් සීලේදි මම සතෙක් මරන්නේ නැහැ වරකමක් කරන්නේ නැහැ කාමීත්‍යකරාචාරය කරන්නේ බොරු කියලා කියන්නේ නැහැ කියලා තමා විසින් ඉල්ලගෙන මේ සීලේ රකින්න මිනිස්සයාගෙන් සමාජයට යන තරංගයත් එහෙම නැත්නම් මේ දඬු මුගුරු අරගෙන කලා විවාද කරමින් Taman මේ අසාධාරණ උපයාගත් වස්තුව රකින්න කරන මේ යුද්ධත් එක්ක බලනකොට ඒ සීල ලක්ෂණ මනුෂ්‍යයා තුළ තියෙන වටිනාකම. ඒ වගේම සමාධි භාවනාවක් කරන ප්‍රඥා භාවනාවක් කරන කෙනෙක් තුළ ඒ සඳහා තියෙන වටිනාකම කියලා බලනකොට අපිට මේක කවදාකවත් හිතන්න එපා මේ ලෝක ජනතාවට මේක කියලා දෙන්න පුළුවන් කියලා. කොහොමඩක්වත් බෑ. ඒක වෙන්නේ අඩු ගානේ ලෝක ජනතාව අඩුම ගානේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් ඇති වෙනවනම් එහෙම කවුරු හරි හිතනවා ඒකත් කදාකත් හේතු කරුණු නැහැ. අඩු ගානේ කළ කළ දේ ඵල ඵල දේ කියලා තේරුම් ගන්නෙත් ලෝකෙන් සුළුතරය කියන එක ලිඛිතයි. ඒ ඒ සුළුතරය අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා. ඒ මැත්තේ ඉඳගෙන යම් කෙනෙක් සමත සමාධියක් ප්‍රසන්න සමාධියක් වඩිනවයි වඩනවයි කියන එක ඒක ඉතාමත්ම කලක්. එහෙම වඩන මේ පිරිස දන්නවා. එහෙම සමත සමාධි විපස්සනා සමාධිය වැඩුවා මාර්ග ඥානයක් ඵල ඥානයක් ලබනවා කියන්නේ කොච්චර දුර්ලභද? කොච්චර උතුම්ද? කොච්චර ගැඹිරද කියලා. නමුත් මේ ඒ නිසා ඒක අමාරු නිසා අපි පුරුද්දට ගඟේ යන තාලෙට තණ්හාවට වැටිලා ඔය කියන පරිේෂණ වලට ගිහිල්ලා ඔය කියන ලාභ ලබලා ඔය විනිච්ඡ දිගේ ගිහිල්ලා අන්තිමට අපකරා අරතන හිතා ගන්න බැරි ද්වේෂ එනකොට දා ගන්න බැරි ලෝභේනකොට අපිට සාධාරණ යුක්තියක් නැහැ. ඇයි මට තරහ ආවේ කියලා කියන්නේ. ඇයි මට ලෝභය ආවේ කියලා කියන්නේ මොකද අපේ වැඩපිළිවෙල ආර්ය වෙන්න පුළුවන් අනාර්ය වෙන්න. ආර්ය වැඩපිළිවෙල නම් අපි ඇතුළටයි හොයන්න පටන් අරගන්නේ අනාර්ය වැඩපිළිවෙල. බාහිරට හොයන්න පටන් අරගන්නේ නිසා ඒ ඇතුළත හොයන ආර්ය පරිශ්‍රණ කරන මිනිස්සුන්ට අපි යෝගාවචරයි කියලා කියනවා. එහෙම නැත්නම් Brahmachari ජීවිතයක් ගත කරනවායි කියලා කියනවා. නැත්නම් අනගාരികයි කියලා කියනවා. එහෙම නැතුව බාහිරය කරන කටයුතු විතර ලෝකායත දැනුම කියලා කියනවා. අනාර්ය පරිශ්‍රණයක් කරන්න කියලා කියනවා. දැන හෝන දැන වැටෙන්නේ අර වගේ අමාරු තැනකට. ඉතින් ඒක නිසා මේ විග්‍රහය මම හිතන්නේ දුක නිමණ්ඩ සුත්තමේ ඥාන වශයෙන් උදව් කරයි. අහගෙන තමයි තේරුම් ගන්න පුළුවන් මෙහෙම දෙයක් වෙනවද නැද්ද කියලා. ඒ වගේම මේ බාහිර ලෝකයේ ඕන තරම් ආර්ය පරිශන කරන්නත් අපිට දකින්න පුළුවන්. අනාර්ය පරිශන කරන්නයි දකින්න පුළුවන්. Tamante ඒ අනුව ගලපලා අදින වාස්වාද චින්තාමය වශයෙන් ලබන්න පුළුවන්. ඊට පස්සේ භාවනා කරන කෙනාට නම් මේ මූල කර්මස්ථානට හිත දාලා සීලක පිහිටලා ඒක හොඳට භාවනා කරන යනකොට යම් වෙලාවක අඩු ගානේ ඒ නිරාමිෂ සුඛයක් හරි ලැබුණොත් ඒ වනචර තේරෙන පටන් අර ගන්න මේ රූප ලෝකේ වර්ණ රූප දකිමින් ඇහි සැප හොයන ශබ්ද ලෝකේ ශබ්ද අහමින් කනේ සැප විඳින නාසයේ දිවේ කයේ සැප විඳින කාලෙක සැප විඳින චිත්තක්ෂණයක කවදාකවත්ම ධාන සුඛයකට යන්න පුළුවන් වෙන්නේ නැහැ කවදාකවත් බෑ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඒ විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තියෙනකන් මොනම හේතුවක් නිසාවත් නිර්ආමිෂ සුඛයකට යන්න බෑ. ඒ නිසා ආමිෂ සුඛයේම උපදලා ආමිෂ සුඛයේම ගත කරලා ආමිෂ සුඛයේම මැරලා යන්න ආමිෂ සුඛේ වග බලා ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක කියාදීනව දැකලා මේ ලෝකේ එකම මේ නිර්ආමිෂ සුඛෙ විඳින්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි මට මේ වටිනා මනුස්සාත්ම භාවය ලැබුණා ඒ ලැබිච්ච මනුස්සාත්ම භාවය මම අර ආමිෂයෙන් පටන් ආමිෂයෙන් ඇති වෙලා ආමිෂයෙන්ම මැරලා යන කෙනෙක් වෙනවද නැත්නම් නිර්ආමිෂයට යනවද කියලා කල්පනා කරන එකත් ලොකු දෙයක් කරලා ලැබිච්ච කෙනාට තේරෙනවා ඒ වගේ භාවනාවකින් සමතෙන් හෝ විපස්සනාවෙන් ලැබෙන ශාන්තියේදී ඒ පිරිච්ච ගතිය, ඒ සම්පatti කර ගතිය, ඒ සංതൃප්ති කර ගතිය කදාකත් ආමිෂ සුඛයට සමාන කරන්න බෑ. ඒ නිසා ඒ ආමිෂ සුඛයේ සඳහා අපි දවසේ මෙච්චර වෙලා ගත කරනවා මේ නිර්ආමිෂ සුඛය තමයි අපි මෙච්චර ගත කරනවා කියලා තමන්ගේ කාලසටහන දිහා බැලුවොත් ලැජ්ජිතයි මොකද ඒ තරම් අපි පුදුමාකාර කාලයක් මේ කාමිස් කාමක දේවල් සඳහා ආමිෂය සඳහා ගත කරනවා. නමුත් අපි මෙතෙක් 100%ක්ම ගත කරපේකනේ. දැන් මේක තේරුණාට පස්සේ ඒක නට තේරෙනවා නම් මේ නිර්ආමිෂ සුඛය හරහා මේ කය හිත දෙකේ පුදුමාකාර සුවසේවාවක් තියෙන නිසා තමන්න තමන් ආදරය කරනවා නම් කරුණා කරනවා නම් මෛත්‍රී කරනවා නම් අත්සිද්ධිය සලකනවා නම් තමන් මේ ඒ ඇතුළත විවේකයේ ඇතුළත හුදකලාව තෝරා ගන්න කටයුතු කරන්න ගියාම තණ්හාව පිටු දකින්න වෙනවා. තණ්හා පිටු දැකීම සඳහා අපිට හිතන තරම් එක පහරෙන් එක රැයෙන් එක බණින් කටයුත්ත වෙන්නේ ටික ටික ටික ටික තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ මේකට හේතුව තණ්හාවයි ඒක ලෝභ මාර්ගයෙන් හෝ ද්වේෂ මාර්ගයෙන් අපිට දුක සලසනවා ඒ නිසා මේ ලෝභය දුරු කිරීම සඳහා අනවශේෂ විරාගයක් සඳහා ඒ කටයුතු කරන පටන් අර ගන්නකොට ඒ කෙනාට මේ නිරාමිස සුඛය ලැබිලා නැත්තම් හරිම අමාරුයි මම මේ මොකද්ද කරන්නේ කියලා දැනගන්න ඉදිරියට යන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට යාන්ත්‍රමට හරිය නිර්ආමේෂ සුඛය ලැබුණා නම් ඒ කෙනාට අර නොලැබිච්ච කෙනාට වැඩිය ධෛර්යයක් තියෙනවා. ක්‍රමසාවිදි තියෙනවා. දිනු කරන දිනු කරන යනකොට ඒකෙත් ඒ නිර්ආමේෂ සුඛයේ තියෙන ආධිනව දැකලා ඒක කියන්නේ සමත සුඛේන ඊට පස්සේ මේ විපස්සනා සුඛයට යනකොට තමයි මේ බුදුචානන්සේ මේ දේවා විස්තර සහිතව දේශනා කරපු එකේ සමීකරණේ නැත්නම් tire පිටිපස්සේ වැඩ කරන වැඩ කැල්ල තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුම් ගන්නකොට ඒ මේ මේ සා ලස්සනට මේක දේශනා කළා කියදි මේ මුළු ලෝකයාම මේ කාමයට දාස වෙලා කාමයට නතු වෙලා කාමරාජිනීගේ කාමරාජ්‍යයේ බැල මෙහෙවරකම් කරන දකින්නකොට අනේ මමත් මෙතනේ හිටියේ දැන් ඩිංගිත්තක් හරි මට මේක දකින්න හම් වෙනවායි කියලා ඒ කෙනාට මේ පෙත දැනන්ස මේ පෙන්නන පෙත හරහා පේන්න පටන් ගන්නවා අපකරා යම් කිසි විදියකට රාගයක් ද්වේෂයක් හෝ එහෙම නැත්නම් දඬුවමක් පීඩාවක් නිග්‍රහාවක් මොනවා හරි ලැබෙනවනම් බාහිරේ කවුරු හරි මේක කෙරුවා මේකට බලපාන්නේ ධර්ම බලධාරී දෙවියන් වහන්සේ එහෙම නැත්නම් අල්ලපු gedර මිනිසයා කියන්නේ යෑමෙන් අපි අනාරේ වෙන අනාරේ පරිශනයක් කිරුවා නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා එන්නේ එන්නේ එන්නේ මේ දැන හෝ නොදැන වෙච්ච දෙයක් නමුත් ඒවා හේතුක වෙලක් නැහැ හරියට සම්මේ අනුපාතයට පිට ගිහිලා වෙලක් නැහැ ඒක නිසා මේකෙන් තේරුම් අරගෙන පටිච්චසමුප්පාදේ නැත්නම් මේ හේතු කර්ම ධර්ම පිළිගන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනාට බුදුජාන විශ්වාස කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ පුදුමාකාර ගෞරවයක් ඇති වෙන්න පටන් අර ගන්නවා ඒ මොකද මේක දැනගෙන කරනකොට උනත් එච්චර ලේසි නෑ කරගෙන කරගෙන යනකොට ඒක පවත්වාගෙන යන්න නම් පවත්වාගෙන යනකොට පොඩ්ඩක් හරි ගමන්නේ Tamanට අත්දැකීමක් ලබන්න නම් පුදුමාකාර එකලසක් පුදුමාකාර ගුණයක් ඇති වෙන්න ඊට පස්සේ තමයි Tamanට මේ ධර්ම කොටාසල තියෙන ගැඹුර තේරෙන්න පටන් ගන්න. ඒ නිසා යෝග ජීවිතයට බැහැගෙන නැතු ඒ ගැන හිතම හිත යොදාගත්ත නැති කෙනෙකුට මේ වගේ දෙයක් කිව්වට ඒක නට හරි අමාරුයි මේකේ අංග කොන ලියා ගන්න. ඒ නිසා බුදුජාන් වහන්සේ වෙනි කරන අයගේ ඒ භාවනා කළත් භාවනා ක්‍රමේ හරි ගියත් තමන්ට මේ පරණ කරපු දේවල් වල තියෙන ආදීනව කොටස් දැක් ගන්න පුළුවන්. ඒ ආදීනව කොටස් දකින්නකොට ඒ කාටවත් හේතු කරන්න යන්නත් එපා. පපුවත් එක්ක ගන්න අඬන්න යන්නත් එපා. ඒකට අදාළ හේතු තියෙනවා. අන්නේ අදාළ හේතු මේ වගේ සූත්‍ර දිහා බලනකොට පේනවා. මේවා විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරපු දේවල් වැටහෙන්නේ Taman අර නිකන් අහලා නැත කරාට නෙවෙයි. හිතලා නැතර කරන්නේ භාවනා කරලා නැතර කරාට පස්සේ. ඒ නිසා මේ තණ්හාව හැමදාම ආසාවට බැඳීමකට පමණක් නෙවෙයි ද්වේෂයටත් හේතු වෙනවා. ඒ නිසා එවැනි දුක් දෙන මේ තණ්හාවක් ඇති නොවීමට එනේන වේදනාවක් පාසා තමන් අත්විඳින හැම වින්දනයක් පාසා මොන විදියට වැඩ කරන්න ඕනෑද කියන එක භාවනා කරලා පස්සේ උනත් කෙනෙක් ප්‍රශ්නකට අහන්න පුළුවන්. මොකද්ද ඒ සඳහා අපි පැවතිය යුතු ආකාරයේ ඇවතුම් පැවතුම් කොහොමද කියලා ඒකට සියල්ලක කාම ලෝකයෙන් වෙන් වෙලා කාමේ නැත්නකට යෑම කියන එක නෙවෙයි ඉන්දිය භාවනා සූත්‍රයේ සරුවත්‍යංශය සඳහන් කරන්නේ. සරුවත්‍යංශය සඳහන් කරන්නේ හේතු සහිතවයි සිද්ධ වෙන්නේ මේ දැන් ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කරන වැඩ ටිකම කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා සාරත්ත චිත්ත විරක්ත චිත්ත කියලා. ඒවා පිළිබඳ ඇලීගෙන බැඳීගෙන ගාගෙන කරන ක්‍රමයකොත් තියෙනවා. ඒවනේ එකෙන් දුරස්ත වෙලා වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුන්ගේ දෙයක් වාගේ එහෙම නැත්නම් විදුලි වැඩ කරන කෙනෙක් අපිට රබර් ග්ලව්ස් ග්ලව් එකක් දාගෙන කරනවා කරන්ට් එක වදින්නේ නැහැ. අන්න ඒ වගේ විරත් චිත්තයෙන් කරනවායි සාරත් චිත්තයෙන් කරනවායි කියන එක ගෙදවල් දොරවල් ගියාට පස්සේ අපිට ඉතුරු වෙන එකම උපමානය එකම ක්‍රියාවලිය එකම ආරක්ෂක විදිය. ඉතින් අපි සාරත් හිතයි විරත් හිතයි කියන එක අපි මේ දවස් ටික දිහා හරහා ලැබපු අත්දැකීමෙන් විස්තර කළොත් අපි භාවනා කරලා හොඳට හිත විවේක වෙලා එහෙම නැත්නම් නිස්සද්ද වෙලා විස්්‍රාම වෙලා උදේකලා වෙලා ඉන්නවා කියලා හිතමු. ඒ ඉන්න වෙලාවේදී ඒක නට ටික දවසක් යනකොට මේක පුරුදු කරන දේනවා ඕනනම් බාහිර සද්ද තියෙනවා. වේදනාවක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. ඒ හිතවිලි වේදනා ශබ්ද සමහර ඒවා ප්‍රිය උපදවනවා සමහර ඒවා බොහෝ විට අප්‍රිය උපදවනවා. ඉතින් මේ අප්‍රිය උපදවන දේවල් පිළිබඳ ගැටුමකට ගියොත් ඉබලතේව නොවේවා කියන හැඟුම් පහල කරන්න ගියොත් අර තමයි උපයාගත්ත විවේකී උපයාගත්ත උදකලාවේ ඒ වැරදි ද්වේෂය නිසාම නැත්කින්න පතක් කියන ද්වේෂය නිසා මේකෙන් නැතිලා යනවා. එහෙම නැත්නම් තමන් ඒකට ආශා කරන්න ගියත් තමන් අර උපයාගත්ත විවේකේ නැති වෙනවා. නමුත් මේ උපයාගත්ත විවේකේ ඉන්න ගමන්ම ඒ සද්ද විරත් හිතක යුද්ධව අහගෙන හිටියට ඒ ඒ පේන චිත්ත රූප විරත් චිත්තකින් යුද්ධව බලාන හිටියට මේ කයට දැනෙන වේදනා විරත් චිත්තකින් ඉඳන වින්දට අර විවේකේ බාධා වෙන්නේ නැහැ. ඒක අත්දකපු කෙනාට තේරුම් ගන්න පුළුවන් ඒ සද්දේ, ඒ වේදනාව, ඒ හිතවිල්ල කොක්ක දැම්මට මෙහෙන් කොක්ක වැටුනේ නැත්නම් පිළිදෙන්නේ නැහැ. හදාගත්ත චිත්ත tattve ඒකයි බුදු දඥාන්සේ පෙන්වන්නේ. ඒක අර කටුකුරුද්ද ඥානන්ද සාංශ පෙන්වන්නේ තිංකර් මහාන මැතිමේ මහානකොට නූ ඉදිකට දිගේ පල්ලයට නූල යටින් බොබින් එකේ කොක්ක වැටුනේ නැත්නම් මැත්ම වැටෙන්නේ නැහැ. ඉතින් බොබින් එකේ නූල් ඉවර තියෙද්දි මහනකොට පේනවා මැහෙනවා වගේ. නමුත් ඉලි බලනකොට අහුවෙලා නැහැ. අර භාවනා කරනකොට අපිට අර తాවකාලික හම්බෙන தත්ත්වෙදී උඩින් කොක්ක වදිනවා. ඉදිකට පාර වදිනවා. නමුත් අපි බොබින් එකේ නූල් ඉවරයි. එනිසා යටින් කොක්ක වැටෙන්නේ. ඒ නිසා මැස්මක් වෙන්නේ. එතකොට පේනවා ක්‍රියාවලිය 100%ක්ම වෙනවා. සාමාන්‍ය කාමභෝගී කෙනෙක් වෙනවා වගේ වෙනවා. නමුත් මේ මනුස්සයා අර්ථයෙන් කර්ම රැස් කරගන්නේ නැහැ. අල්පෙන් චේතනා පාල කරගන්නේ නැහැ. අර සවත්තියේ යෝගෙම සක්මන් කර කර යනවා. සක්මන් කරන ගිල සක්මන් කෙලවලට යනකොට ඒ මනුස්සයා ඒ සක්මන් කර පියවර දෙකක් පියවර 20ක් 30ක් කරගෙන තමයි සමාධිය කියන්නේ. එහෙමද අපි සත්‍ය කියනවා කියලා. ඉතින් ආ දන්නෝ කෙලවට ගිහිල්ලා හැරන වෙලාවේදී හිත කලකොලොප්පන් වෙනවා, රූප වලට තුනවා, සද්ද වලට තුනවා, ඉතිවිලි එන්ඩීඩි තියෙනවා. මේක සංදිස්ථාන නිසා, විචිත්‍ර නිසා අර ගෙනිච්ච සත්‍ය කඩා ගන්න බෑ කියලා ආදුනිකයා සත්‍ය හයිය නැති කෙනා පශ්චාත්තාපයටපත්. නමුත් සර්වඥාන්සේ මේක දීලා තියෙන්නේ මේ සතිය. එතෙන් එනකන් අර හැල්මේ යනකොට ඇති කරගත්ත සතිය. හැරෙන වෙලාවේදී පේන රූප පෙනෙද්දි ශබ්ද හෙද්දිත් කය වේදනා වෙනස්ලා තියෙද්දි පවත්තගෙන යන්න පුළුවන් නම් එයා ඉතින් ලෑස්තිලා යන්න ඕනේ විරත් හිතකින් යුක්තව මේ පේන දේවල් දිහා බලන්න විරත් හිතකින් යුක්තව ඒ ඇහෙන ශබ්ද දිහා බලන දැනගන්න කයට දැනෙන මේ වේදනා විරත් හේතුකින් බැලුවනම් තමයි දවසක තේරෙයි යනකොට ගෙනිච්ච සතිය ඒ ලෑස්ති වෙලා ගියොත් හැරිලා එනකොටත් ගේන්න පුළුවන්. ඉරියාපතේ සංධියකදී වෙනස් වුණාට ඒ සංධිය වෙනස් කරන වෙලාවේදී ශබ්ද වලින් ඇවිල්ලා අපිට කොලකොලොප්පම් කරාට වේදනාවවිලා කලකොලොප්පම් කරාට රූප කලකොලොප්පම් කරාට විරත් හේතකින් ලෑස්ති හේතකින් ගියානම් ඒ රූප තියෙන බව දන්නව නම් කෙලස ගන්න නැතුව අති හලා ගන්න නැතුව එන්න පුළුවන්. ඒකට ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන නිදර්ශනයක් කිව්වොත් එහෙම නගර සෝබනියක් ජනපද කල්යාණියක් ඇවිල්ලා ඒ නගරයේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පවත්වන හොඳට බීලා නටන සින්දු කිය සංගීත භාණ්ඩ වාදනය කරනවා. ඉතින් එතෙන්දී සල්ලාලෝ ඇවිල්ලා ඒ සින්දුත් එක්ක නටනට සම්භෝගයක් පවත්වනවා. ඒ රාජ්‍යරුවන්ගේ මේ මළුවේ නැත්තම් රාජාංගණේ. එතකොට රාජ්‍යරුවාවට ගේනවා බරපතල රාජ්‍ය විරෝධී කටයුත්තක් කරපු සැක කටයුතු මිනිස්සේ මරණ දඬුවම් තීන්දුව කරන්නේ. නමුත් රාජ්‍යරුවන්ට සැකයි. එනසේ ඇත්තටම මේ රාජ්‍ය විරෝධී වැඩක් කරලා තියනවාද මරණ දඬුවමට තරම් දෙන්න ඕනද නැද්ද කියලා නමුත් සාක්කි හොඳටම කිට්ටු කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මම ඔබට අවස්ථාවක් දෙනවා. කොනේ නගරසෝබිනේ නටද්දී ඉස්සරහ නටද්දී ඉස්සරහ ඉන්න දල්ලාලෝ චින්දුකී කියන නටද්දී උඹ ඔලුව උඩ තෙල් කලයක් තියාගෙන ඇවිදින්න ඕනේ කඳුලක් හරි බිම හලන්න බෑ. උඹට අට පිට බලන්නත් බෑ සංගීතයට නටන්න බෑ. උඹ ඔලුව උඩ පෙත්ත කවල තෙල් පිටිච්ච කලයක් තියෙනවා කඳුලක් හරි අරවත් උඹ මරනවා. උඹට පුළුවන් නම් ඔය සෙනගාරා ඵලයන් කලේ කඳුලක්වත් තෙල් හලන්න නැතුව පිටිපස්සේ ගහලයක් කොහොමදක් වෙනවයි. අන්න එහෙම වෙලාවට මේ මනුස්සයා මේ නටන සල්ලාලයන් අතරද කොහොමද යන්නේ කියලා පොඩ්ඩක් හිතාගන්න. ඒකට මේ මනුස්සයා දන්නවා මේ මනුස්සයෝ නටන එකට දොස් කියලා වැඩකුත් නැහැ. මොකද හොඳම නගර සෝබිකී නටන්නේ. මේ මනුස්සයා හැප්පුණාට තෙල් කලේ හැරුණොත් මගේ බෙල්ල යන්නේ. දැන් නඩු කියලා ඉවරනකොට බෙල්ල ගිහිල්ලා. ඒ නිසා කොච්චර අරසාව වෙනවද අන්නේ වගේ. ඒ සක්මණ කෙලවරට ගියාට පස්සේ විරත් හිතකින් යුක්තව මේ වෙලාවේදී අනන්තවත් රූප තියෙනවා, ශබ්ද තියෙනවා, සත්තු ඉන්නවා, කමනල්ලු ඉන්නවා, මල් තියෙනවා. මේවට හිත කඩා ගන්න තුමන් කොහොමද හැසිරෙන්නේ කියලා ලෑස්තිලා ගිය දවසටයි, ලෑස්තිලා නොගිය ගිය දවසටයි ඒ යෝගාවචරයාගේ ක්‍රියාකලාපේ සම්පූර්ණ දෙකක්. නිසා සක්මනේ අන්තිමට එන කරදර සියල්ලම ඊට වැඩිය පරපතල අභ්‍යාසයකට පෙරහුරුවක් පාඩපත් වෙනවා. ඊට පස්සේ gedara thore කටයුතු කරද්දී අපි කරා අනන්ත ආරාධනය. අනන්ත ඉල්ලීම් අනන්ත හිත ඇතුලෙන් අරක කරපම් මේක කරපම් කියලා ගොඩාක් දේවල් එනවා. ඇත්තට මේවා පාලනය කරගන්න බැරි තරම්. අඩු ගානේ වගේ 100 කීපයක් හරි අරගෙන මේ වැඩේදී මම මේ කටයුතු කරනක පිනක් වෙන්න පුළුවන් පවක් වෙන්න පුළුවන් අනුගේ ඉල්ලීමක් වෙනවා මගේ ඉල්ලීමක් වෙනවා මේ වැඩේ කරනකොට සෑහෙන දුරට හැකියතාක් දුරට මට මේක සතියෙන් කරන්න පුළුවන්ද කියලා ලෑස්ති වෙලා කරන්න පටන් අරගත්තොත් ඒ මනසට ලෑස්තිලා ගියේ නැති මිනිසෙක් විදියට ඒක තල කරනකොට ශක්මනක් කළා පරියන්කේදී සාර්ථක වෙච්ච මිනිසෙකුට ඒකදී දහසකුත් එකක් ක්‍රමශාවිති පහල කර ගන්න පුළුවන් මෙතන මම යනවා ඒක මට ගැළපෙන්නේ නැති එකක් වෙන්න පුළුවන් නමුත් කාගරි ඉල්ලීමට හරි මගේම වුණාකට හරි කමක් යනවා මොකද ගිහිලා එද්දී ඒ හිත පෙරලා ගන්න තු වෙන්න පුළුවන් ඉතින් හුඟව දෙනෙක් හිතනවා නෑ නෑ එහෙම දේවල් ඉන්නේ මහා කාලකානිකම පෙර අකුසල කර්මයක් ඒ නිසා මට මේවා නෑ විචින්නවනම් හොඳයි කියලා නමුත් සර්වඥාණන් ඉන්දිය භාවනා සූත්‍රයේදී එහෙම එකක් කියන්නේ එතෙන්ද ගිහිල්ලත් එච්චර උග්‍ර තත්වයක් අරතේදී හිත බේරගෙන ඉන්න මිනිහට තමයි සර්වඥාන්සි කියන්නේ සත්‍ය හොඳයි කියන්නේ. ඒකෙදී ඔය මම පොත් දෙකක් කියලා තියෙනවා දෙකම නව කතා. ඒකෙදී එක තැනක ඔය නීචේ කියන එක නාලියලා තියෙනවා චරතුත්‍ර කියලා හිටපු පරිශීආගම ඇති කරපු නායකයා පිළිබඳ කතා කරලා ඒක ඇත්තටම ඒ චරිතයට පණ බෝලා අදහසක් දෙන්න ලියපු කතාවක්. තාමත්ම මේ සාය ලෝක සාහිත්‍යයට පත්‍චි පොතක්. තස්පේක් සරතුස්ර කියලා ලියලා තියෙනවා. සරතුස්ර කියලා කියන්නේ පරිශාගමේ හිටපු ආගමික නායකයා. හොඳම විවේකී කැමැති අපි නම අපේ ක්‍රමයේ හැටියට රහතන්වංශ කෙනෙක් කියලා. එයා කැලයක් උඩට ගිහිලා උස කන්දක් උඩ තමයි ජීවත් වෙන්නේ. හැම කෙනාම දන්නවා මේ කන්දේ සරතුස්ර ඉන්නවායි කියලා. එයා සාන්තුරෙක් බවක් දන්නවා. ඉතින් මිනිස්සු හරි ආසයි ආව දැක ගන්න. නමුත් යා මිනිස්සුන්ට කැමති නැහැ. එහෙම ඉඳද්දී හොඳට හිත හදාගත්ත මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා යා ළඟට යන්න. එහෙම ඉන්නකොට දරතුසට කල්පනා වෙනවා මේ කැලේ මිනිස්සු හම්බෙන්නේ නැතුව කාම දර්ශන නැතුව, ද්වේෂ දර්ශන නැතුව මම මේ ගත කරන ජීවිතය ඒ පරිශනයක් නෙවෙයි අංග සම්පූර්ණ පරිශනයක් නෙවෙයි. මට බැරිද මාළු මාකට් එකට ගිහිල්ලා ඒ කලබගෑනිය අස්සේ මේ සත්‍ය පාත්තන. සත්‍ය පාත්තන කියන එක මම දාපු එකක්. මේ හිත පාත්තන්නේ කියන්නේ. එදවස් ගානම් මේක තර්ක කරනවා. දීදීස් නගින ආසරයට බහිනවා මට මේක කිසි ප්‍රශ්නයක් නැහැ මට මේක ඉන්න පුළුවන් කියලා අන්තිමට තීන්දුව කරන මං යනවා මාළුමකට. කියලා එයා වහිනවා පල්ලෙහාට. බහිනකොට එයා හොයාගෙන එන මේ ගරු කටයුතු මෙයාට සලකන මිනිස්සෙක් එයා හොයාගෙන උඩට යනවා. දැකපුවම අඳුර ගන්නවා මේක වෙන කවුරක්වත් නැ මේ සරතුස්ස වෙන්නේ නැති කියලා අහනවා ඔබතුමාද අපේ මේ අපි හොයන සාන්තුරය කියලා. ඉතින් කියනවා කවුද හොයන්නේ මේ? ඔව් මම තමයි. ඉතින් කියනවා අනේ මගේ ඇස් දෙක වින් කළා තියෙනවා. ඔබතුමා දැනගන්න කොච්චර දෝ කට්ටි ඇවිල්ලා හම්බෙන්නේ නැතුව ගියයි කියලා. මම බොහොම හොඳයි. ඉතින් දැකපේක හොඳයි. තම තමන්ගේ වැඩක් බලා ගන්න කියලා කියනවා කියන මම මේ පල්ලෙහාට යනවා කියලා. ඕ ඔබතුමා පල්ලෙහාට යන්නේ නැහැ කියන එකයි අපි දැකලා තියෙන්නේ. කොහෙද යන්නේ? මම මාළු මාකට් එකට යනවා. අර මොනසට හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ. දෙහයිත අනින්දර මෙයා විවේකයේ තැනකට ඉන්න ඕන. මම සරතෝස්ව කියලා කියනවා මමයි සරතෝස්ස මම මගේ මේ සතිය මගේ මේ සාන්ති ගතිය තියෙනවා කියලා බලන්න මම යනවා උඩට ඔබ බලයන් මේ වැඩේට කියලා. ඒක හරිය ලස්සනට පෙන්වනවා යාය දා යනකොට පොළ දවසක්. ඒ පොළේ ඉන්න මිනිස්සේ සත්ත පහකට මිනිස්ස ගණන් ගන්නෑ. ඒ මනසට කෙනෙහිලිකම් කරන ඔක්කොම කරද්දී මේ මනසයා ඒ වෙන හැම සිද්ධියක් කරාම මොන විදියකවත් හිත සලා ගන්න නැති වෙන විදියට යන කතා විස්තර කරලා සම්පූර්ණ පෙන්වන මෙන්න මේ මිනිස්සුයි අද ලෝකෙට ඕන කරන්නේ. අද ලෝකෙට ඕන කරලා කියන්නේ බණ භාවනා කරලා රිංගගෙන පැත්තකටලා ඉන්න එක නෙවෙයි. තමන්ගේ යම් කිසි ප්‍රමාණයකට එනකන් ඒ ශක්තිය දිනු කරනකන් අපි අර සමනලයා කෝසගත වෙන්න වගේ කෝසගත වෙන්න ඕනේ. ඊට පස්සේ සමනලෙ එළියට එන්න ඕනේ. සමනලයා පියාසලන්න. අන්නේ විස්තර කරනකොට ඒ නීචේ විස්තර කරලා පෙන්නනවා මේ අපි කරගෙන යන වැඩ සඳහා බාධක කරදර එනකොට ඒක දිහා විරත් හිතකින් බannවද සාරත් හිතකින්ද බලනවද කියන එක කාගවත් විනිශ්චය කරන්න කන්නේ එයා තමයි භාවනාවේ දියුණු කරගත්ත ප්‍රමාණය හැටියට තමයි කරන්නේ. ඒ නිසා ගෙදර දොර කටයුතු වලට ගියාට පස්සේ හිතන්න එපා මේ ඔක්කොම වෙන්න තිබුණු විදිහට නැතුව මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් වෙයි මට මේචල් කරන්න පුළුවන් වෙන්නේම නැහැ. නමුත් එකක් දෙකක් අරගෙන බලන්න මම සීයෙන් යුක්තව මේ කටයුතු කෙරුවොත් අපි කියන්නේ ලැහැත් හිතකින් මේක කෙරුවොත් සූදානම් සරින්න ගිහිල්ලා කෙරුවොත් මට බේර ගන්න පුළුවන් කියලා. එක තැනක තේරුම් අරගත්තොත් එක වෙනද කර ගන්න බැරි වැඩකදී තමන්ට ජාම බේර ගන්න පුළුවන් වුණොත් තමන්ට තේරෙන පටන් ගන්නවා මේ සිද්ධිය කරන්න කරන්න කරන්න තමන් තුළ තියෙන ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒක නිසා අර අර මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ඒ මාළුක්‍ය පුත්‍ර බුදුජානනාංශේ කරපු විස්තරය නැවත පුනරුච්චාරණය කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු තාලට මට මේකයි වැටහෙන්නේ කියලා. එයා කියනවා රූපං දිස්වා සති මුත්ථාපි නිමිත්තම් මනදි කරෝති. සතිබන් දන්නේ නැති මනුස්සයා භාවනා නොකරන කෙනා බණ නාහපු කෙනා උපදේශ නැති කෙනා රූපයක් දකිනකොටම සතියෙන් නෙමෙයි බලන්නේ ප්‍රිය නිමිත්තක් මනසිකරණය කරනවා අනේ ලස්සන රූපයක් මම දැක්කා ප්‍රියමනාප රූපයක් දැක්කයි කියලා සාරත් චිත්තෝ වේදේති තංච අජෝස චිත්තති ඒක ගැන සාරත් හිතෙන් බලලා ඒකට ගෙවදිනවා මම විතරයි දැක්කේ අරයා දකින්න බැරි වුණා මේ කියලා ඒකට ගිහිල්ලා ඊට පස්සේ ඒ මතින් ඒ මිනිස්යා ගත කරන චිත්තක්ෂේත්‍රය පාසා රාගෙන් හෝ ද්වේෂෙන් තෙමිලා පෙඟිලා අප්‍රමාණ කුසල රාශියක් රැස් කරනවා ඒ නිසා කවදාකවත් නිවනට කිට්ටු කරන්න බෑ. මොකද ඒ වෙනුවට සතිය තියෙන උපදේශ සහිත විරත් හිත ඇති සූදානම් ශරීරයක් ඇති කෙනෙක්. එහෙම නැත්නම් ලෑස්ති මනසකින් යන කෙනෙකුට නසෝ රජ්‍යතු රූපේසු. එයා දන්නවා මම මේ ධක්මනේ කෙලවරට ගියේ රූප පේනවා තමයි. නමුත් මම මේ රූප රංජනය කරන්නේ නැහැ. නැත්නම් රංජනය කරන්න වුණොත් මගේ සතිය කැඩෙනවා. ඒ නිසා රංජනය කරන මනසකින් නෙවෙයි යන්නේ. නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා සත්පතිස්සතෝ රූපේ දකිනකොටම දන්නවා මගේ හිත මම පවත් ගන්න ඕනේ කාය ප්‍රසාදේ කාය විඥානේ දැන් ඔන්න හිත පැන්න චක්කු ප්‍රසාදයට චක්කු විඥානයක් බවට පත් වුණා මේකෙන් පේනවා මගේ සතිය හොඳ නෑ මේකෙන් පේනවා මට මේක පාලනයක් නෑ කියලා ඒ ඒ කයේ හිතේ පයේ පවත් ගන්න ඕනේ හිත ඇහැට පණින එකම එයා කල්පනා කරගන්න මං ජීවිසකෙනගේ වැඩේට බාධායි එනිසා රූපය පිළිබඳව මත් වෙලා ඒක පිළිබඳව වර්ණ සටහන් බලනවා වෙනුවට රූපං දිස්වා පතිස්සතෝ නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ ඒ ආකල්පේ නිසා යාට විරත් චිත්තෝ වේදේති ඒ රූපය විඳිනවා තමයි හැබැයි කරන නම්බුකාරකමකින් නෙවෙයි විඳින්නේ මගේ හිත දුර්වල නිසා පාලනය කරන්න බැරි නිසා මේ පයේ තියාගෙන ඉන්න 60 පෑන්නා චක්කු විඥානයක් බාටපත් වුණා. ඒකට දැන් රූපය ඇහැට වදිනවා. නමුත් එයා ඒක ආඩම්බර වෙන්නේ ඒක අට්ඨියති හරායති ජිකුච්ඡති. ඒ ගැන ලැජ්ජාටපත් වෙනවා, දුකටපත් වෙනවා, හරදමන්ට හරනවා. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්තච. අනේ මම ලස්සන රූපයක් දැක්ක අනේ මට මේක තියාගන්න බැරි වුණානේ කියලා කවදාකවත් ගෙවදීමක් කරන්නේ නැහැ. එයා දන්නවා මේ පයේ හිත පවත්වාගෙන යන givisuma පයි මම හිතේ මගේ හිත රූපයකට කැඩෙනවා. ශබ්දයකට කැඩෙනවා. වේදනාවට කරනවා ඒ නිසා ඒ රූප රත් වේදනා පිළිබඳව අජෝසනයක් මමයේ කියා ගැනීමක් බැස ගැනීමක් වෙන්නේ නැහැ. එවැනි එවැනි කෙනාගේ සාර්ථක වෙච්ච වෙලාවක හැම වෙලාවෙම සාර්ථක වෙයි කියන්න බෑ සාර්ථක වෙච්ච වෙලාවට කියන්නේ යථාස පස්සතෝ රූප රූපං වේද වේද වේදකෝචාපි වේදනං. ඒ මනුස්සයා රූප දැක්කත් ඒ රූපේ නිසා මනාපය හිත පහල වුණත් වින්දනයක් පහල වුණත් එයාගේ අර ලෑස්ති වෙලා යත් ගිය මනස නිසා කීයතිනෝ පචියති අයව ක්ෂය කරන්න බලනවා මිසක්කා නැවත හිත পায়ට ගන්න උත්සාහ කරනවා මිසක්කා ඒව බෝ කරගෙන අනී මම මේක දැක්කයි කියලා දිනුපවණු කරන්න යන්නේ ඒ නිසා මේ මිනිස්යාට අර රාගරත්ත වෙච්ච මනසයාට මේ ඇතිවෙච්ච අර විහෙසනේ අනීමට මේක නැවත කරගන්න බැරි වුණා කියන දුක වෙනුවට යාර තේරුම් ගන්නවා දහස්වරක් මම කරලා අද යන්තම් රූපයක් දැක්කට රූපේ වේදනාවක් ඇති වුණාට රස වින්දට නමුත් මගේ යුතුයකම වෙන්න තියෙන මගේ පායට හිත ගන්න එකයි ඒ බව දන්න නිසා ලදෙන පළවෙනි අවස්ථාවේදීම වහාම සක්මණේ හිත පිහිටවන්න වෙනකොට එයා ඊගාව දවසෙත් ඊගාව දවසෙත් ඊගාව දවසෙත් සක්මන කෙලවට යනකොට යන්නෙම අර වගේ ලෑස්ති මනසෙන්. ඒගොල්ලෝ ගෙදර වැඩ කරනකොට ඔක්කොටම දැලේලන්න යන්න එපා. එකදාකවත් වෙන්නේ නැහැ. පුළු පුළුවන් රාජකාරි දෙක තුනක් කරන්ඩ මේක ටිකක් අභියෝගශීලී. හිතේ හාට මහර දුවනවා තමයි. නමුත් මම ලෑස්තිලා යනවායි කියලා ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. වෙනදාට වඩා හිත බේරගෙන විරත් හිතකින් යුක්තව කරන්න වෙනකොට ඒ ලැබෙන පුංචි දිනුවපව ඒ ලැබෙන පුංචි අභිවෘද්ධිය පවා හිතා ගන්න ඕනේ අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච බුදලෙකුත් නෙමෙයි. සල්ලියට ගත්තෙකුත් නෙමෙයි. මම මේ වැටි වැටි දනගකා බය වෙවි. ආදෙන රකපු සත්‍ය නිසා මට මේක ඇති වෙලා තියෙන්නේ කියලා ඒක දිගට දියුණු කරන්න පටන් අරගත්තොත් හදිසි වෙන්න යන්න නරකයි. බොහෝම ඉවසිල්ල කරන්න ඕනේ. කරනකොට කරන දේනවා එහෙම දවස පුරා Taman අර වගේ විරත් හිතකින් ඉඳගෙන එන්න තියෙන දුක් කරදරයක්, එන්න තියෙන කෙලෙසයක් නොවෙන්න කටයුතු කරපුවාම ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය නිසා. ඒ ඇති වෙන චිත්ත ශක්තිය නිසා පරියන්කට ගියාමත් පරාජිත හැඟීම නෙමෙයි වාඩි වෙන්නේ. අපරාජිත හැඟීමෙන් වාඩි වෙන්නේ මං ගෙදරතොටේ වැඩවලදීත් අද එකක් දෙකක් සතිය පිහිටුවා ගත්තා. ඒ නිසා පරියන්කයට ගියත් පරියන්කේදී සද්දයක් ආවොත් වේදනාවක් ආවට ඒකට අඬා හො ගන්න යන්නේ බලනවා මේ සද්දේ තියෙද්දි සතිය පවත්වා ගන්න පුළුවන් වේදනාව තියෙද්දි සතිය පවත්වා ගන්න පුළුවන් හිතවිල්ල තියෙද්දි සතිය පවත්වා ගන්න පුළුවන්ද කියලා බලනකොට පේනවා මේ වේදනාව හිතවිලි සති කියලා කියන්නේ නිකන් ඇහිදල් සහිත දෙයක් ඝන බහල තහඩුවක් නෙවෙයි මේක ආරහා බලන්න පුළුවන් ආරහා බලනකොට පේන්නේම තමන්ට අවශ්‍ය කරන අරමුණක් තියෙනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා විවේකයක් තියෙනවා මේ බුද්ධ කලාවක් තියෙනවා විස්රාමෙත් තියෙනවා. අපි මෙතෙක් කල සාරත් හිතින් බලපු නිසා ඒක කන බහල දෙයක් මට එහා පැත්ත බලා ගන්න බැරි වෙන තරමට හිත වැටුණට ඔක්කොම බංගුර දේවල්. ඒ වහරා විනිවිද යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නේ විරත් හිතකේ මේවා දිහා බලන්න. එහෙම නැත්නම් මේ දේවල් වලින් අයින් වෙලා Taman මේ නිස්සද්දනකට එලා කරනවා කියන එක භාවනා ටිකක් දිනු කරගත්ත කෙනාට නින්දාවක්. දුර්වලකමක්. එයා දැනගන්න ඕන ඉස්සරහට කියලා කටයුතු කරන්න. එතකොට ඒ තෘෂ්ණාවේ මේ වෙන පුංචි පුංචි පුංචි පුංචි දිරාගණය කඩා බිඳ වැටීම නිසා ඒහා සමාන මනිප්පෙත්තෙන් යාට අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති ලැබෙනවා. ඉතින් මේ දෙක බොහෝම හිමීර තමයි වැළෙන්නේ. මොකද මේ කල්ප ගානක් දිගට ආපු තෘෂ්ණාවක් මේ වැඩ කරන්නේ. නමුත් මේ සරුවචන් ආංශිකයේ තියෙන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ ක්‍රියාශක්තිය නිසා ਸਰවඥ සඳහන් කරන කල්ප කියලා කෝටි ගණක් එකතු වෙච්ච මේ තෘෂ්ණාව මේවට කියන්නේ මෝහ පටල කියලා අවුරුදු 7කින් කපන්න. අවුරුදු 7කින් කපන්න පුළුවන් කෙලවරක් නැතුව අප සංසාරේ. ඒක උඹට ඕනේ නම් දක්ෂ නම් අවුරුදු 6මුත් පුළුවන් කියලා අන්තිමට බස්සලා කියන දවස් 7ෙන් කපන්න. ඒ දවස් හතෙන් කපන නිසා තමයි හත් දවසේ භාවනා ක්‍රම දහ ක්‍රම පස්සේ ඇවිල්ලා තියෙනවා බෝධිරාජ සූත්‍රය වගේ තැන්වල දේ උදේ උඹට හරියට කමටාන සුද්ධ වුණා නම් හැන්ද වෙනකොට කපන්න පුළුවන් කියලා. ඒ නිසා අපේ ජීවිතයේ මේ මේ වගේ දෙයකට නොවුනොත් අපි හැමදාම කෙලෙස් ඉහල කරලා කෙලෙස් බල කරලා කෙලෙස් තහවුරු කරගෙන කෙලෙස් වලට යට වෙලා නිහීන ජීවිත එහෙම නැත්නම් කියනවා ආත්ම නිෂේධය කරන ජීවිතයට තෙදී පුදුමාකාර බැගෑ ගැත්තටපත් වෙනවා. මේක ටික ටික ටික ටික පුරුදු කරන යනකොට තේරෙනවා සර්වඥාන්සේ සෑම තැනම දේශනා කරන මේ කෙලෙස් ප්‍රමාණයේ වශයෙන් හැම තැනම ආකීර්ණව හැම තැනම ගෑවිලා තිබුණට කුසල් බලය හැමදාම අකුසල් බලයට වැඩි වෙනවා. ඒක ලෝකයේ සම්පූර්ණ ප්‍රසිද්ධ කාරණාවක් ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරනවා අබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටා. මහන්නේ මේ හිත කොහොමද ප්‍රභාසරයි. උගේ වටේ මේ කුණු කට්ටයක් බැලලා තියෙන්නේ. කච්චරයක් බැඳලා තියෙන්නේ. මලකට ටිකක් කාලා තියෙනවා. තං අසුතෝත උපතජනෝ නප්පජානාති. ඒක ඇතුළත දිදුලන ගිනි බෝලයක් වගේ තියෙන මේ ප්‍රභාසර හිත අර පිට තියෙන කුණු කට්ටේ නිසා වැහිච්ච නිසා අසුතත් උපතජනේ දාලේ නැහැ. තං අසුතෝ උපතජනස්ස සමාධි භාවනා නත්ථීති වදාමි. උන්දර කවදාකවත් භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මොකද පටන් ගන්නෙම මට බෑ කියලා. අර පිළ තියෙන කෙලෙස් කට්ට විතරමයි දකින්නේ. ඒක මේ පුත්‍රචානන්ත මේ වගේ සූත්‍ර දේශනා කරන්නේ මේ හිඟන්නට ගල් ගහන්න නෙවෙයි. බැරි කාට නොදකින් කියන්න නෙවෙයි. පිටිපස්සේ ඒකත් එකම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. පබස්සර මිදම් බික්කවේ චිත්ත. ආනමේ ප්‍රබාස්තරයි හිත. ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටම වෙත පොඩ්ඩක් මලකට කාලා කච්චල් බැඳිලා මඩ කහට බැඳිලා තියෙනවා. තං සුතවතෝ අරිය ජායකෝ ජානා. හොඳට බණ භාවනා කරපේකන මේ සිද්ධිය දන්න නිසා උන්ද ඔය පිට පිට තියෙන පිට කට්ටට බය නැහැ. තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අධීති වදයි. හොඳට සමාධි භාවනා හරියනවා. මොකද එයා දන්නවා මෙයාගේ හිත ඇතුලේ මනස හිත කියලා කියන්නේ ප්‍රභාස්වරයක්. ඒක අර පිට තියෙන කුණු ටික අදහන්න ගියොත් පිටිවිදිට බෑ. මේක පොඩි කට්ටයක් විතරයි තියෙන්නේ කියලා කවතන කරික හුරුලා බලපු දවසේ තේරෙන පටන් ගන්නවා මේක මටවත් දරා ගන්න බැරි තරම් විශාල මනස හිතක් තියෙන කියලා. ඒ නිසා මේ කොතනකින් හරි මේ විප්ලවීය ක්‍රමයට ඒක තේරුම් ගත්ත දවසේ තමයි තේරෙන පටන් ගන්න. ඒක තේරුම් ගන්න වෙලාවේදී බොහොම පොඩි අත්දැකීමක් අපිට ලැබෙන්නේ. මොකද හැකි සංඥා වෙනවා. පින තියෙන බව තේරෙනවා. ඊට පස්සේ එන ටික ටික ටික ටික රත්තරනේ මල අරිනා වගේ ටික ටික ටික මල කහට කපලා ගියාට පස්සේ ඇතුලේ තියෙන දඹ රත්තරන මම තේරුම් ගන්න පුළුවන්. මම තේරුම් ගතස් තියෙනවා තණ්හාව බලවත් තමයි පෙරදිච්ච වැටිච්ච කෙලසිච්ච හිතට. නමුත් මේ සතිය වගේ ධර්මයක් ඉදිරියට ගත්තට පස්සේ ඒ තණ්හාව කොච්චර ඝන බහල් වුණත් වළංකාරයාගේ හත් දවසක වැඩ පොලු කාර්යයට වරුවයි. තලාගෙන යන එකයි තියෙන්නේ තලන ගත්තාම කොයි එකක්වත් එකක් කරන්න කඩාගෙන යන්නේ. ආන ඒ සඳහා ඒ හිතේ තියෙන හැකි සංඥාව දිනු කිරීම ඒ සඳහා හිතේ තියෙන මේ කුසල පක්ෂය දිනු පවන කිරීම සඳහා තරඳායි අපි මේ වගේ තැනකට ඇවිල්ලා මේ බැටරිය charge කරගෙන යන්නේ අපිට මේ හැමදාම ඉන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා ඒ නිසා ගෙදර ගියාට පස්සේ එහෙම නැත්නම් එදිනෙදා අභියෝගශීලී ජීවිතයට ගියාට පස්සේ ඒක කනගාටුව පශ්චාත්තාවයක් කරන්නේ නැතුව දුර්ලභ තනක් බලලා ඒක කඩාන කඩාන යන්න පටන් ගත්තට පස්සේ ඒ යෙදිච්ච අභියෝග වල තරමට තමයි චිත්ත ශක්තිය ලැබෙනවා අධිෂ්ඨාන ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ සඳහා ආයෝජනය කරන්න ඉස්සෙල්ලා අපිට දෙන්න සාධකයක් නැහැ. ආයෝජනය කළා සාර්ථක වුණාට පස්සේ තමයි යාට කියන්න පුළුවන් අනේ වටිනවා මම මේ ගත කරපු ජීවිතය කියලා. ඉතින් ඒ විචේ දෘෂ්ටි කෝණයෙන් බලලා මේ ගත කරපු දින හතට සියලු දිනාටම අර්ථයෙන් ධර්මයෙන් සම්පූර්ණ වෙච්ච ජීවිත බවටපත් වේවා හොඳ වටිනා කාලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදවසේ ධර්ම දේශනාවත් ඒ වගේම ධර්ම දේශනා මාලාවේ නිමාවස්සටහන් කරනවා. සියලු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා.